හරි ඉවර ඔක්කොම තේබිලි ඉවරයිනේ බුද්ධ දර්ශනය තුල දෙවෙනි කොටස වෙච්ච භාවනාවෙන් පහතබ කොටසේ මේ භාවනාවෙන් පහතබ කොටස සිද්ධ කරන්න නම් පළවෙනි කොටස වෙච්ච දසනින පහතබ කොටස හොඳට තේරිලා තියෙන්න ඕනේ මොකද මේ භාවනාවෙන් පහකල වාස්තව ටික විස්තර කරා මතකයි සබ්බාසව සූත්‍රයේ ඒකත් විස්තර කරා මම ඉතිසල පින්න ඕගලන්ට කාමරාග පිටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන සංයෝජන හත භාවනාවෙන් පහ වෙනවා කියලා. ඒකට හතක් භාවනාවෙන් පහ කරන්න නම් තුනක් දර්ශනයෙන් පාවෙලා තියෙන්න ඕන. හැබැයි කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන මෙහෙම. ඉතින් අපිට පහ වෙලාද කියලා දන්නේ නැහැනේ. එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. නේ. දැන් කෙනෙක් ඉන්නවා යා සක්කාය දිට්ඨිය ප්‍රහිණ කියන දන්නේත් නැහැ. විචිකිච්ඡා ප්‍රහිණ කියන දන්නේත් නැහැ. සීලබ්බත පරාමාස ප්‍රහිණ කියන දන්නේත් නැහැ. ඔය එකක්වත් දන්නේත් නැහැ යා. යා එකක් දන්නවා හැබැයි. මොකද මොනම හේතුවක් නිසාවත් මට කලින් තිබ්බ පෙරේත ගතිය නම් ඉස්මතු වෙන්නේ නැහැ. පෙරේත ගතිය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙරේත ගතිය ප්‍රහිණයි. ඒක ඉස්මතු වෙන්නේ නැහැ. මොනවා කරත් දැන් නම් බණටි අහකට පස්සේ තිරිසන් ගතිය ඉස්මතු වෙන්නේ නැහැ. යක්ෂ ගති, පෙරේත ගති, තිරිසන් ගති, අසුර ගති මෙන්න මේ අටමහා නිරයන් ඕන මෙන්න මේ ගති නම් ඉස්මතු වෙන්නේ නැහැ. අන්නේ ගති හැබැයි කලින් මට ඉපදිච්ච අවස්ථාව තියෙන ඕන තරම්. ඒක තමයි දන්නේ වෙන කලින් මම කතා කරලා නැහැ. හෘද සාක්ෂියට එකම බලන්න. දන්නවා. හැබැයි එහෙම ඒවා දැන් උදා වෙන්නේ නැහැ. හැබැයි එදා උදා කරගත්ත ඒ රූප ශබ්ද ගන්ධ රස ටිකයි. ඇස කරන ආසය කියන මෙන්න මේ හයයි. ඒ 12 තැනම අදත් තියෙනවා. ඒ 12 තැනම එදත් තිබ්බා. එහෙනම් ඒ 12 තුන තැන තැන එදා තිබිද්දි එහෙම එකක් උදා වුණා. අද ඒ 12 වලම තිබිද්දි එහෙම එකක් උදා වෙන්නේ නැහැ. ඔන්න එතකොට තේනවා එහෙනම් මේ කොයි හරි මේ දොළොස් පොලේ නෙමෙයි මොකක් හරි අවුල තිබ්බේ. එහෙනම් මෙන්න මේකත් එක්ක චන්ද්‍රාගයෙන් බැඳිලා මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි ඉච්ඡයි සුඛයි යත්තයි කියලා ගිය මානසිකත්වයක් ගිය ගමනකදී හරියටම ලෝකේ යථාර්ථය වෙච්ච අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දැක්ක හින්දා තමයි අර මගේ ගති ලක්ෂණ ටිකට පහර වැදිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ගති ලක්ෂණ ටික පහර පහර වැදිලා තියෙන හින්දා එහෙම ගතියක් ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි මේක බලන්න ඕනේ මෙන්න මෙහෙම. අපි තුමුගේ <coughs> එළියේ තියෙන කුණු ගොඩක්. මේ කුණු ගොඩ වැසට තෙමෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ওই කුණු ගොඩ එහෙම ගඳ නැහැ. වැසට තෙමෙලා ඔය තියෙනවා. ගෙදරින් ඉන්න පොඩියෙක් එනවා මේ කුණු ගොඩ ගිහිල්ලා කෝට් එකකින් අවුස්සනවා. දැන් අදිනවද නැද්ද? ගඳ එනවා. එහෙනම් ඒ ගඳ ගහ ඒ කුණු ගොඩ ඇතුලේ පේනුනේ නැති වුණාට ඒ ස්වභාවය ඉස්මතු වෙන අවස්ථාව තියෙනවා. හැබැයි බැලු බැලමට නෑ වගේ. බැලු බැලමට නෑ වගේ. එහෙනම් මේක මොකද කරන්න ඕනේ? අවුස්සල බලන්න ඕනේ. එහෙම ගඳ ගහනවාද කියලා. එහෙනම් එක මට්ටමකට සම්පූර්ණයෙන්ම වේලිලා නම් මොනම හේතුවක් නිසාත් ඒක ඉන්න බෑනේ. ආපහු. එන්න බෑනේ. හැබැයි වැරදි හරිය එහෙම ආවොත් අන්න එතකොට තෝරගන්න ඕනේ. එහෙනම් තව මට මේක හරියට තේරිලා නැති ටිකක් ඇති. තව කොහෙද මට වැරදුනේ? අන්න පොඩක් ආයෙ බලන්න ඕනේ. ඒක වෙන කෙනෙක්ට කියන්න බෑ. ඒක තමන්මයි බලන්න ඕනේ. වෙන කෙනෙක්ට බෑ තව කෙනෙක් එකක් කියන්නේ. නේ? අර බලන්න මම මතකද ගිය සතියේ උදාහරණයක් කිව්වා. අර මල් වාස්තුන කතාව කිව්වේ. දැක්කද ගේ ගේ ගේට්ටුව ළඟට එනකන් යක්ෂ ගතිය ආවේ නැහැ. යකණේ කිනේ. හැබැයි ගේට්ටුව ළඟට ඇවිල්ලා පොටිකෝ එකේ සිද්ධිය දකින්නත් එක්කම කොහොනේ? අන්න රූපයක් අරමුණු වුණා. අන්නේ අරමුණු වෙච්ච රූපය අනුව සයනය කරන්න ගියා, හැසිරෙන්න ගියා, අනුසේ ක්‍රියාත්මක වුණා. හරිද? හැබැයි දැන් එයා දන්නවද අර බස් එකේ යනකොට එයා යක්ෂ ගතිය තියෙනවා කියලා? එයා දන්නවද? නෑ. අන්න ඒ වෙලාවේ නේද අනුසේ ක්‍රියාත්මක වුණේ. අන්න ඒ වගේ අපි බලන්න ඕනේ සාමාන්‍ය ජීවිතයේදී අර අවබෝධ කරගත්ත කාරණයට අනුව අර ගති ලක්ෂණ ටිකට පහර වැදිලාද කියලා. හැබැයි අන්න ඒක පාර වැදිලා නම් ඒ මට්ටම ඉස්මතු වෙන්නේ නැහැ. නේ? ඉතින් අන්න එහෙම හොයන්න. එහෙම හොයනකොට ඒකට එහෙම මොකක්වත් දැනගන්න තමන තමන්ට මෙයාට තේරෙන්න ගන්නවා. එහෙනම් ඇයි මට අරම දෙයක් කලින් උදා වුනේ? මෙන්න මේ අජ්ජත් කායත් බහිද්ද කායත් මම අසාර ලෙස දැක්කේ නැති හින්දා තමයි ඒක අනත්ත ලෙස දැක්කේ නැහැ. ඒක අත්තයි සාරයි කියලාම ගත්ත හින්දාම තමයි මේ කායවල දෙක එකතු කරගත්ත මෙන්න මේ මුළු කායම ආස්වාදෙ විදිහින් යන මේ වැඩ පිළිවෙල හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත හින්දායි සත් කාය උදා වුනේ. කලින් දැන් අන්නේ සත්‍යලගත වැඩපිළිවෙල තමයි දැන් අනිත්‍ය දුක්ඛනත්ය කියලා පහර වෙලා තියෙන්නේ. එහෙනම් මේ රාග දේශ මොහ වලින් එකතු කර කර එකතු කර කර සංසාරයට කරුණ එකතු කර කර යන වැඩපිළිවෙලින් මා මිදිය යුතුයි කියන තීරණය ගත්ත එක තමයි ඒවැ මිදෙන්න ඕන වෙච්ච සම්මාදිට්ඨියටපත් උනේ. ඊළඟ තමයි තීරණය ගන්න ඕනේ. ඒ හින්දා තම තමන් බලන්න. මොකද කිසි කෙනෙකුට තව කෙනෙකුගේ අතුලාන්ත ගති ස්වභාවය පේන්නේ නැහැ. ඒක දන්නේ තමයි. ඒක තමයි. ඉතින් අර පළවෙනි දවසේ කිව්ව උදාහරණය බලන්න දැන් ස්විම් පූල් එකේ මුළු දත්ත ටිකක් ගන්නවා. දැන් දිගක් ගන්නවා, පළලක් ගන්නවා, ගැඹුරක් ගන්නවා, වතුරක් ගන්නවා, ඔක්කොම ගන්නවා. හැබැයි දැන් මට ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ ගිලෙන්නේ නැතුව ඉන්න ක්‍රම දන්නවා. තාම පීනන්න බෑ. දැන් තමයි පීනන්න යන්නේ. මේ පීනන කලින් ගිලෙන්නේ නැතු ඉන්නවා. තාම ස්විම් පූල් එකට දාලා යට ගිලෙනවා නම් කොහොම පීනන්න බෑ. කොහොම පීනන්න බෑ. පීනන කලින් ඔළුව උඩ තියාගෙන ඉන්න පුළුවන්. එහෙනම් සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් ඉතින් ඒක ගිලෙන්නේ නැහැ කියන එක ෂුවර්. අන්න ඊට පස්සේ තේරෙනවා එහෙනම් ඊට ටික මොකද කරගන්න කියලා බලන්න. නේ? ඒක තම තමම බලන්න. ඉතින් මේ සමහර අයට මේ කරුණු කාරණා ටික හොඳට තේරෙනවා. ඒගොල්ලන්ට ඒක කාටවත් කියන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කවුරු හරි එකපාරට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවට එකපාරට මෙයාට උත්තර දීගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යාගේ ඇතුලේ අභ්‍යන්තරෙන් එයා දන්නවා. පෙර මෙහෙමයි, දැන් මෙහෙමයි. පෙර එහෙම උනේ ඇයි? දැන් මෙහෙම වෙලා තියන්නේ ඇයි? අන්න තමයි මොකද තේරෙන්නේ. ඒක තේනවා. එහෙනම් අන්නේ මානසිකත්වේ මට දැන් නැති හින්දා මොකද වෙලා තියන්නේ? නිදහසේ පොඩ්ඩක් ඉන්න පුළුවන් වෙලා. ඒකට මෙතන නිදහස කියන්නේ ගෙදර දොර වැඩ ටිකෙන් නෙමෙයි. අර චන්ද්‍රාගයෙන් මොහොතක් මොහොතක් පාසා මේක පස්සේ දුවපො ඒ අවිවේකී මානසිකත්වයෙන් මිදිලා ඉන්න පුළුවන්. දැන් මේකෙන් මිදුණා කියලා ගෙදර උයන් වෙනවනේ. නේ? යන්න වෙනවනේ මේ. කුඹුරක් හිටුණා කොට නෙමෙයි. මොනවා ගෙදර වැඩ පාත් කරනවා කරන්නේ. රෙදි හොදන්න වෙනවා. ඒක නෙමෙයි මේ කතාව. මොකද අර විවේකය ලැබුණේ කොහොමද? අර රාගය ප්‍රහීන කරපු සතර අපාගතන රාග දේශ මොහොතට ප්‍රහීන හින්දා. අන්නේ මට මෙන් ලබන්නා වූ විවේකේ දැනෙන ඒක තමන්ටම තේරෙනවා වෙනද මේ රූප දීලා කොච්චරනම් ගිනිගත්තද? මේ රූපත් එක කොච්චරනම් ගැටුණාද? එහෙනම් මේ එකකවත් රූපවල නෙමෙයි අවුල. ඒවා දැක්ක ඇහෙත් නෙමෙයි අවුල. එහෙනම් මෙන්න මේ ඒ ඇහි මේ රූපය අරගෙන මොකද කරේ? හිතෙන් හදාගත්ත පටිච්ච සමුප්පන්නව හදාගත්ත මේ චන්දරාගය තමයි අවුල තියෙන එක දැනගත්තා. අන්න ඒක අනිත්‍ය දුක්ඛ නැත්යි කියලා දැන් නිරෝධ වෙලා ඉවරයි යම් මට්ටමකට. හැබැයි එහෙමයි කියලා යන්න හිතෙනවා. මොකද තාම කැරට් තලයේ ඉවර නැහැ. පොඩ්ඩක් ඉවරයි. හැබැයි කැරට් තලෙන් පොඩි කැලෙන් ගලවලා හින්දි මේ කොට 10 ගත්තොත් හතක් තියෙනවා. ඒක කැරට් තලේ ඉස්සරහාම තියෙනවද නැද්ද? තාම තියෙනවා. එහෙනම් මෙන්න මෙතනින් පස්සේ එයාට මොකද කරන්නේ? අර ඒකටත් ඒ කැරටලේ පස්සේ දුවන වැඩ පිළිලා තියෙනවා විද්‍යාවද නැද්ද? ඒත් අවිද්‍යාව. හැබැයි සතර පාක දෙක මට්ටම නෙමෙයි. ඒ කියන්නේ දුගතිගාමී ටික ඉවර වෙනවා. සුගතිගාමී ටික ඉතුරු වෙනවා. ඒක නේද ඇඟිලි දෙකට වතුර දාලා පෙන්නේ බුදුහාම. මට මම කිව්වා. මාසයිකට ඇඟිලි දාන්න ඇඟිලි දෙකක් දාන්න. ඇයි? ගති දෙකක් ඉතුරු වෙනවා. මනුසයි දේවයි. ඉතුරු ගති ටික ප්‍රහිණයි ඔක්කොම. එතන 84000 ගති ස්වභාවයෙන් මහා ප්‍රමාණයක් නිමා කරනවා. දෙකක් ඉතුරු වෙනවා. මනුසයි දේවයි. දේව තමයි කොටස් දෙකට බෙදන්නේ බ්‍රහ්මයි දේවයි කියන්නේ. ඒ දෙක දෙකට බෙදෙනවා. බ්‍රහ්මයි දේවයි. ඒතකොට කොටස් වශයෙන් යන්නේ දෙකයි දේවා කියලා. ඔක විස්තර කරන විභංග ප්‍රකරණයේ දේවා යන කවුද කියලා. එකක් විස්තර කරනවා සම්මුති දෙවියෝ, උපපති දෙවියෝ, විසුද්ධි දෙවියෝ කියලා. තුන් ගොල්ලා විස්තර කරනවා. ඒකද කියනවා සම්මුති දෙවියෝත් උපපති දෙවියෝත් වෙන සම්මුති දෙවියෝ කියන්නේ අපි නිකන් සම්මුති කියන්නේ රජවරු සිටුවොත් නිකන් අපි කියන්නේ ආ යන දෙවි කෙනෙක් වගේ කියන්නේ. අන්න ඒ කටිය සම්මුති දෙවියෝ. උපපති දෙවියෝ කියන්නේ දිවතරවල උපපති ලැබුවා අය. විසුද්ධි දෙවියෝ කියනවා රාතනන් වහන්සේට. ආයතු කමෙන්ද. කියලා විස්තර කරනවා විභංග ප්‍රකරණේ. ඉතින් ඒකේ සම්මුති දෙවියෝ කෙනෙක් හරි හරි වෙන්න උපපති දෙවියෝ කෙනෙක් හරි වෙන්න මොකද කරන්න ඕනේ කියලා කියන රාතනන් වහන්සේ පෙරවතක් සමාදන් වෙලා පින්නහම් ටිකක් කරගෙන ඉන්න. අන්න ඒකෙන් මනුෂ්‍ය කාලයේ උපත්යක් සිද්ධ වෙනවා. උපරිම ආයුෂ කාලය උපරිම 200 100කට මදක් වැඩි වෙනවා 200 ඉක්මවන්නේ නැහැ කියනවා. මෙහෙම කී කියනවා. ඊළඟට පළවෙනි දිවිතලය විස්තර කරනවා කල්පයයි. මේ 100යි අරගේ ස්ටාර්ට් කරන්නේ කල්පෙන්. හොඳේ. මනුස්ස කලේ 100ට 100ට මදක් වැඩි වෙයි කියනවා. හැබැයි මේ කතා කරන්නේ ගෞතම බුදු සාසනය තුල හොඳේ. දැන් වෙන බුදු සාසන වලට වඩා වැඩි වෙනවා මනුස්ස එහෙම වැඩි තියෙනවනේ. ගෞතම බුදු සාසනය තුල මනුස්සයා කාලය 100කට මදක් වැඩි වෙයි 200 ඉක්මවන්නේ නැහැ කියනවා. ඒක හරියට කිම්ද පේනවනේ අපිට. 200 ඉක්මව කවුද නැහැ. බුදුහාමුදුරු කියන ඉක්මවන්නේ නැහැ ඉක්මවන්නේ කියන්නේ තමයි නේ. එහෙමනම්. ඊළඟට කියනවා පළවෙනි දිවිතලය විස්තර කරනවා කල්පයයි. දෙකයි. 4 8 කොහොම විස්තර කරගෙන යනවා. ප්‍රථම ධානයට අදාළ කොච්චරද? ද්විතීක ධානය ඔක්කොම ලෞකික කතන්දර කියන්නේ. ඔහොම ඔහොම ගිලා අන්තිමක විස්තර කරනවා නේව සංඥා නා සංඥා. කල්ප සුවාසු 1000යි. කල්ප සුවාසු 1000යි හොඳයි. එහි තරට හැකින කාලේ පොඩි කොච්චරද? කල්පයක් ගන්න හොයාගන්න බැරි එකේ. ඒක සුවාසු 1000 කිව්වහම. අපි නිකන් මොකක් හරි මේ අනුමානවත් කරන්න පුළුවන්. බෑ. ඔන්න ඔතනදී කියනවා අන්තිමට එසේ කල්ප සුවාසු 1000ක් ගෙවා පෙරලා නිරයට පැමිණේ. කිලෝන විස්තර කරනවා. මෙන්න ඊපස්සේ කියන කතා කරන මාසේ ආර්ය ශ්‍රාවකයා මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය වඩාගෙන එතනින් දුක් කෙලවර කරනවා කියලා. එහෙනම් අච්චර කාලයක් ගිහිල්ලා පේන්නේ මොකද අන්තිමට? මේ හැබැයි මේ මනුස්සකලේ නාරසාවකයා සම්මාදිටියටපත් වෙලා එතනින් දුක් කෙලවර කර නිවන් දකින විස්තර විස්තර කරනවා. එහෙනම් බැරි වෙලා කතර මේ ආරස්ඨාංගේ මාර්ගේ වඩා ගන්නේ නැතුව සම්මාදිටියටපත් වෙන්නේ නැතුව ලෝකෝත්තර සම්මාදිටියටපත් වෙන්නේ නැතුව ඒක නව භ්‍රමතලයක ගියත් වැඩක් වෙන්නේ නැහැ. යන්න පුළුවන්. බුදුන් කියන්නේ පේවතක් සමාදම් වෙන්නේ කියලා කියන්නේ. වෙන මොනවද කියන්නේ? පින්කම් ටිකක් කරලා පේවතක් සමාදම් වෙන්න කියනවා. මෙතන තමයි උපත් කියනවා. එකක්වත් කියන්නේ සතර පහයි. ඔක්කොම මේ සුපරිගාමී කියන්නේ මනුස්ස දේව ඔලික තියාගෙන යන්නේ. හැබැයි පෙරලා දැන් එතකොටත් අපි කලින් අත්බව වෙලා මේ පින්දහන් ටිකක් කළා තමයි මේ මිනිස්සු කියලා ඉපදලා තියෙන්නේ. මේකේ කාලය කොච්චරද? උපරිම 100කට පොඩ්ඩක් මම වැඩි වෙන්න පුළුවන්. 200 ඉක්මන්නේ නැහැ කිව්වා. ඕන එතන ඉපදලා ඉන්නවා දැන්. දැන් මෙතන ඉඳගෙන මේ වැඩේ කරගත්ත නැත්නම් මොකද වෙන්නේ? ඕන නම් අර උඩට යන්න පුළුවන්. කොහෙද? දිවි කලබක් වලට යන්න පුළුවන්. දැන් මේක වැඩිලා මේක මේක තෝරගත්තේ නැතුම කොහෙ යන්න තියෙන්නේ ආයි? ආයෙ පැත්තට යන්න තියෙන්නේ. එහෙනම් හැම කාලයකම ওই ප්‍රශ්නේ තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ 31 කාලය තුල සුවසේ ඉන්න තැනක් නොපණවන්නේ. පණවන්නේ නැහැ කොහොමද? ඉන්න තැනක්. ඒක කොහොමවත් හොඳයි කියන තැනක් නැහැ. එහෙනම් බ්‍රහ්ම කාලයවත් හොඳයි කියන්නේ නැහැ. හැබැයි සුද්ධාවාස බ්‍රහ්ම කාලය වෙන්නේ මෙහිදී මාර්ගඵලලාභී වෙලා උත්මේ කවුරු හරි කෙනෙක් මේ පරිලෝක ගියොත් අරියත් ඵලය පූර්ණ නොකර අන්න ඒක නා සුද්ධාවාස ධර්මතලයේ උපත් ලැබලා එතනින් පිරිනමම් පානවා කියලා විස්තර කරනවා. අයියා මාර්ගඵලය ලැබලා යන්නේ. ඒකෝට එතනින් පිරිනමම් පාන. දැන් කවුද මෙයාගේ ගටි කාර්යය මේකේ? නේ. අන්න ඒ සුද්ධාවාස ධර්මතල. හතරයි. ඉතින් ඒක ඒක ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය, චතුර්ථ ධානය හතරම කියනවා. හරි. එහෙනම් මෙන්න මේකදී අපි අර ලෝකෝත්තර වූ ආරෂ්ඨාංගික මාර්ගයටපත් වෙච්ච ආර්ය ශාවකයා ළඟට තියෙනවා මොනවද? මේක වඩාගෙන යන්න. එතකොට මේ සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා ගැන හරියට විස්තර කරන කතාව කරනවා නාදී පුබ්බාංගම සූත්‍රය. කතාව කරනවා මේකේ උපමාවක් දෙනවා ලස්සන. මොකද කියනවා කුබ්බාංගම සූත්‍රය අංගුත්තර නිකාය 6 විස්තර කරනවා මහණෙනි උදාවන හිරුට අරුණලු නැගීම තෙල පූර්ව නිමිත්තයි. උදාවන හිරුට අරුණලු නැගීම තෙල පූර්ව නිමිත්තයි. ඒ කියන්නේ මොකද මේ අපි දැන් අර මතකද සිරිපාද ගියහම අර උදේ 4ට 4 මාටිට නැගිටලා මොකෝ කරන්නේ? ඊට සේවය බලන්න ලෑස්ති වෙනවා. කොහොමද දැන් ඊට සේවයෙන් පටන් ගන්නවා කියලා? අන්න අරුණලු ටික ඇවිල්ලා. දැන් අපි රැල්ලට බලන්නේ නැහැ. ඇයි රැල්ලට බලන්නේ නැත්තේ? තාම අරුණලු නැහැ. එහෙනම් ඊට පායන්න කලින් අරුණලු නැගිනවා. ඊට පායන්න කලින් අරුණලු නැගිනවා. ඒක තමයි අපි දැනගන්නේ. අරුණලු නැතුව ඊට පායන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උපමා දෙන එක මෙන්න මේ වගේ කියනවා මහණෙනි යම්කිසි කෙනෙක් කුසල ධර්මයක් කියන්නේ කුසල ධර්මයට පෙර పూర్ව නිමිත්ත සම්මාදිට්ඨිය. දැකලා උපමාවත් එක තෝරගන්න. උදාවන හිරුට අරුණලු නැගීම තමයි పూర్ව නිමිත්ත. ඒ වගේ කුසල ධර්මයට పూర్ව නිමිත්ත සම්මාදිට්ඨිය. එහෙනම් මේ තථාගතයන් වහන්සේ කියන විදිහට සම්මාදිට්ඨිය නැති කෙනෙක්ට කුසල ධර්මයක් වැඩෙන්න පුළුවන්ද? ඈ කුසල ධර්මයක් වැඩෙන්න බෑ. මොන කුසල ධර්මයක්ද? ලෝකෝත්තර කුසල ධර්මයක් වැඩෙන්න බෑ. ලෞකික කුසල ධර්මයක් වැඩෙන්න පුළුවන්. පින් කරන්න පුළුවන්. හේතුව එනම් මෙන්න මෙතනදී අපි මුලින්ම තෝරගන්න කුසල ධර්මයක් වැඩෙන්න නම් කුසලයේ කියන්නේ මොකක්ද කියලා දැනගන්නත් ඕනේ. නැත්තම් බෑනේ නේ. එහෙනම් තථාගතයන් වහන්සේ කුසලයේ මොකක්ද කියලා විස්තර කරනවා. මනුස්ස කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ. සකල විද කෝෂවල අවිද්‍යා තෘෂ්ණාවෙන් හටගන්නා මූල බන්ධනයක් නොමැති තැන කුසලයයි. එහෙනම් කුසලයක් කැඩෙන්න මොකක්ද තියෙන්නේ? වෙන්න ඕනේ. මනුස්ස කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ. මේ මේ මේ කොහේ තියෙන තැනද මේ කියන්නේ? මනුස්ස කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ. ඔය ඔය ඔය කියන්නේ සුගතිගාමී තැන්. ඇයි නම් ඇයි මෙතන සුගතිගාමී තැන් විතරක් කියලා තියෙන්නේ? ඇයි දුගතිගාමී තැන මොකිය කියන්නේ? ඇයි දුගතිගාමී ටික ප්‍රහීන කරගත්ත සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි කුසල ධර්මය වඩන්න පුළුවන්. වෙන කෙනෙක්ට බෑ. එහෙනම් මොකද කියන්නේ? මනුෂ්‍ය කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ. සකල විද කෝෂවල. මේ සියලු මේ කොහෙද මේ සුගතිගාමි තැන්වලට. මෙන්න මේ තැන්වලට උප්පත්තිය ගෙන දෙන අවිද්‍යාව තෘෂ්ණාව නොමැති තැන කුසලයයි. එහෙනම් කුසලයක් වැඩෙන්න නම් යම් කිසි කෙනෙක්ගේ පටිච්ච සමුප්පාදේ නිරෝධ වෙන්න ඕනමද නැද්ද? පරිසම්පාදේ නිරෝධ වෙන්න ඕනද නැද්ද? ඒ පරිසම්පාදේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. එහෙනම් කවුරු හරි කෙනෙක් පුණ්‍යාවි සංකාර අපුණ්‍යාවි පුණ්‍යාවි සංකාරයි ආනින්ජාවි සංකාරයි වැඩනවා නම් එතන කුසල ධර්මයන්ට දින පිනක්ද? එතන දින පිනක්. මේ පුණ්‍යාවි සංකාර පින් තමයි. අපුණ්‍යාවි සංකාර. හැබැයි දුගති ගාමීත් නෙමෙයි. සුගතිගාමි හැබැයි කෙලෙස් රහිතයි. උපත්තිකට හේතු. එනම් බුදු සාසනයේ උත්තරීතර ලෝකෝත්තර කුසලයේ වඩන්න නම් මොකද වෙන්න ඕනේ? ඒක නා සම්මාදිටියට පත් වෙච්ච කෙනෙක්. මතකද? කාලාම සූත්‍රය කියන කාලාම වැසියන මොකද කියන්නේ? වේලාම සූත්‍රය. වේලාම සූත්‍රය ඉස්සර කරන මොකද? අකුණු සෙනක් ගන්න මොහොතක් යමෙක් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි වෙනේ කරනවා නම් මහාම කුසලයේ වඩා ගන්නවා කියන්නේ. ඒයි එහෙම කියන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි වෙනේ කරනකොට කොහෙද පහර වදින්නේ? අවිද්‍යාවට. අවිද්‍යාවට පහර වැදුණා නම් තෘෂ්ණාව තියෙනවද? එහෙනම් අවිද්‍යාවටයි තෘෂ්ණාවටයි පහර වැදිනවා නම් අවිද්‍යාව තෘෂ්ණාවක් නැත්නම් එතන හටගන්නේ මොකද? කුසලයක්. කුසලයේ තියෙන්නේ මොකද්ද? මූල බන්ධන නැහැ. ඒ කියන්නේ ලෝකෙට බැඳෙන මූල බන්ධන තියෙන විදිහක් නැහැ. හැබැයි ලෞකිකවත් පින් දහම් කරනකොට කුසලයේ කියලා විස්තර කරනවා. ඒතර මෙතන මේ කතා කරන්නේ ලෝකෝත්තර සමාධිත්‍ය එක. ඒක කෙනෙක් හිතෙන පුළුවන් ලෝකෝත්තර සමාධිත්‍යයක් තියෙනවා නම් ලෞකික සමාධිත්‍යකුත් තියෙනවද කියලා. හිතෙන්න පුළුවන්. ඒක විස්තර කරනවා තථාගතයන් වහන්සේ මොකද? මහා චත්තාරික සූත්‍රය. මහණෙනි මිත්‍යාදිත්‍ය මිත්‍යාදිත්‍ය සේදනගත යුතුයි සම්මාදිත්‍ය සම්මාදිත්‍ය සේදනගත යුතුයි සම්මාදිත්‍ය මා දෙපරිදි කොට කියමි. එකක් ලෞකිකයි සුඛ විහරණ සහිතයි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මතල වල උපති ගෙන දෙනවා. එකක් ලෝකෝත්තරයි උත්තරීතර සම්බෝධිය වූ නිර්වාණය මත පීඩාසින. එනවා සම්මා ඔයගේ සම්මා කාමාන්ත දෙකට බෙදෙනවා සම්මා වාචා දෙකට බෙදෙනවා සම්මා ආජීව දෙකට බෙදෙනවා මේ වගේ ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගය වෙනම විස්තර කරනවා ලෝකෝත්තර ආරියෂ්ඨාංගික මාර්ගය වෙනම විස්තර කරනවා මහාචත්තාරික සූත්‍රය එතන ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගය කියන කෙනාට තමයි අර අම්මා කියලා කියනවා තාත්තා කියලා කියනවා කර්ම විපාක අදානවා කර්ම විපාක පිළිගන්නවා සම්මන බ්‍රාහ්මණයෝ ඉන්නවා ඕපපාතික සත්තු ඉන්නවා මෙන්න මේවා දැනගන්නවා එයා ලෞකික ඉන්නේ කර්ම විපාක පිළිගන්නේ මොකද කරන්නේ කොහෙට හරි ගමන් නැහැ හොඳ දැනකට යන එක පින් ටිකක් හයි කරනවා තාම යාළුවා නිවන් දකින්න ඕන කියන එක නෑ බෑ නෑ නෑ අපි දැන් ඒ වෙලාවේ තමන්ගේ ඒ ඒ ඒ ප්‍රහීන කරන මට්ටම අනුව තමයි. සියලුම විද්‍යාවේ මෙතන මෙතනින් අහලා විද්‍යාව දුර වෙන්නේ නැහැ. කුසල වලනකොට ඒ වෙලාවේ විද්‍යාව ප්‍රහීන වෙනවා. ඒ මට්ටම. හැබැයි ආ සියලුම විද්‍යාව ප්‍රහීන නෑ. සියලුම විද්‍යාව ප්‍රහීන වෙන්නේ අරියත් වෙනකොට. ඒ ඒ මට්ටමට. හැබැයි ඒක අපි මොකද කරන්නේ? මොහොතක් මොහොතක් පාසා කුසල වැඩිනකොට මොකෝ වෙන්නේ? පටිච්චසමුපාදේ බිඳිනවා. පටිච්චසමුපාදේ අවිද්‍යාව දුෂ්ණා බිඳිනවනේ. අවිද්‍යාව දුෂ්ණා බිඳිනවා කියන්නේ කර්ම භවයේ බිඳිනවා. නිරෝධ වෙනවා. කර්ම භවයේ නිරෝධ වෙනවා. උපති භවයේ උපති භවයේ නිරෝධයි. හැබැයි අපි දැන් මේක අපි කරන්නේ කර්ම භවයේ මොහොතක් මොහොතක් පාසා හදමින් උපති භවයේ නිරෝධ කරන්න හදනවා. එහෙම ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රමයක් නැහැ. ඒක නම් අපි උපත්තියට කැමති නැහැ. හැබැයි මේ කර්ම භවයේ නිරෝධ කරන්න අකමැති. අකමැති. ඒක අකමැති වෙන හේතුවක් තියෙනවා. ඇයි? ඒ කර්ම භවය ගොඩනගන්න යන මේ වැඩ පිළිවෙල තනිකර ආස්වාද ජනක හින්දා. ඒක වැඩි ලක්ක දුකක් වුණා නම් අපි ගොඩනගනවද? ගොඩනගන්නේ නැහැ. එන්න එකයි. ඒක දෙන්නේ කොහොමද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් විදිහට. එතකොටත් බැඳෙනවද නැද්ද? අන්න බැඳෙනවා. එහෙනම් මේ සම්මාදිට්ඨියට පස්සේ චාරසාවකයා පූර්ණ නිමිත්ත වෙනවා මේ මොකද? කුසල ධර්ම වඩන පූර්ණ නිමිත්ත වෙනවා සම්මාදිට්ඨිය. ඊළඟට කියනවා සම්මාදිට්ඨිය ඇත්ත උන්ට සම්මා සංකප්පය පොහොනේ වෙයි. පොහොනේ වෙයි කියන්නේ වැඩෙනවා. සම්මා සංකප්පය ඇත්ත උන්ට සම්මා වාචා පොහොනේ වෙයි. සම්මා වාචා ඇත්ත උන්ට සම්මා ආජීවය පොහොනේ කම්මන්තේ පොහොනේ වෙයි. මේ මේ විස්තර කරගෙන යනවා අන්තිම සම්මා සමාධිය දක්වා විස්තර පොහොනේ වෙයි. සම්මා සමාධියත් උඹට සම්මා විමුක්තිය සම්මා ඥාන ලැබෙනවා කියලා විස්තර කරනවා. ආරම්භයේ තියෙනවද නැද්ද සම්මාදිට්ඨිය? ආරම්භයේ තියෙන ආරම්භය නැත්තම් මොකක්වත් නැහැ. හරි. එහෙනම් ඔන්න ඔය එහෙනම් මේ ඇත්තම ගත්තොත් මේ භාවනා කරනවා කියලා මොකද්ද වැඩෙන්නේ? ආර්ය ශ්‍රාංගික මාර්ගය. දැන් කෙනෙක් බැලු බැලමට හිතෙනවා මේ භාවනා කරනවා කියලා මේ ප්‍රථම ධානය, ද්විතික ධානය, තුතික ධානය ඕවා වඩනවා. ඕක ඉතින් ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩෙන්නේ නැහැ. කියලා බැලු බැලමට පෙනේ. හැබැයි එයා දැනගත්තා. එයා කියන්නේ එහෙම හිතුවට එයාට ඇත්තටම වැඩෙන්නේ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගයද නැද්ද කියලා බලමු. එහෙනම් මෙන්න මේ පරිසංවිධා මග්ග ප්‍රකරණේ දෙකේ ප්‍රඥා මේ මාතෘකා වග මාතෘකා යට යටතේ හොඳ විස්තරයක් තියෙනවා මේ භාවනාව ගැන. භාවනා අදිඨාන ජීවිතං යනු. පටන් ගන්න මෙහෙම. භාවනා අදිඨාන ජීවිතං යනු. එහෙනම් මේ භාවනාව කියන එක මොකක් එක්ක සම්බන්ධද? ජීවිතෙත් එක්ක සම්බන්ධයි. භාවනා අදිඨාන ජීවිතං යනු. භාවනාව මොකක් එක්ක සම්බන්ධ වෙන්නේ? ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙන එකක් මේ තියෙන්නේ පෙන්වන්නේ. ඒතර මෙන්න මේක වඩාගෙන යනකොට මොකද වෙන්නේ බලන්න. වෙන්න මොකද වෙන්නේ? කාම ඡන්දය දුර්ලමින්. මොකද දුරු කරන්නේ? කාම ඡන්දය දුර්ලමින් නෙකම් මේ වඩන මේ භාවනාවයි. දැන් මොකද වෙන්නේ? කාම ඡන්දය දුරු වෙන්න ඕනේ. නෙකම්ය වැඩෙන්න ඕනේ. නෙකම්ය විසින් සිත පිහිටනුයි අදිඨාන සම්පන්නේයි. ඒ මේ යෝගාචර මෙසේ භාවනා සම්පූර්ණ වූයේයි අදිඨාන සම්පන්න වූයේයි සමව ජීවත් වෙයි. විෂම නොවේ, මනමින් ජීවත් වෙයි, මිච්ඡා නොවේ, විසුද්ධම නොවේ. මෙන්න මේ කෙනා ආජීව සම්පන්න වේ පිරිසක් මෙසේ භාවනා සම්පන්න වූයේයි අදිඨාන සම්පන්න වූයේයි ආජීව සම්පන්න වූයේයි. පිරිසක් කරා එළඹද කැත් පිරිසක් බමුණ පිරිසක් හෝ ගැහැවිය පිරිසක් හෝ මහාන පිරිසක් හෝ විචාරද ඌයද තෙද ඇති වේයයි ඊට හේතු වේද භාවනා සම්පන්න වේ අදිඨාන සම්පන්න වේ ආජීව සම්පන්න වූයේහි. මෙන්න මේක ඇතුළ බලන්න බුදු සාසනේ ආරස්ඨාංග මාර්ගය නැද්ද කියලා. මොකද කියන්නේ කාමච්ඡන්දේ දුර්ලභ නෙවෙයි භාවනාවයි. අදිඨාන සම්පන්න වේ භාවනාවයි. විසම නොවේ. මනමින් ජීවිතේ මේක නා ආජීව සම්පන්න වේ. එහෙනම් මේ ආජීව කියන වචනේ කොහෙද තියෙන්නේ? සම්මා ආජීව. එහෙනම් සම්මා ආජීව අන්න දැන් දෙන්න නා. ඒක නා කියනවා. ඒක නා බමුණු පිරිසක් පිරිසක් කරා එළබද? කැත් පිරිසක් කරා එළබද? කොතනට ගියත් මොකද කරන්නේ? ඉන්න පුළුවන්. ඇයි ඉන්න පුළුවන් වෙන්නේ? ආජීව සම්පන්න වෙලා ඉවරයි. ඇයි ආජීව සම්පන්න වෙන්නේ? අදිඨාන. කොහොමද අදිඨාන කරගත්තේ? කාමච්ඡන්දේ දුර්ලභ නෙවෙයි. එකම් මේ වල මේ භාවනාව. ඊළඟට මොකද වැඩෙන්නේ? නෙක්කම් මේ වැඩෙනවා. කාමච්ඡන්දේ දුර වෙනවා. නේ? මතකද තන දස සංඥාවල පහන සංඥා මොකද කිව්වේ? කාම විතක්ක ප්‍රහීන වෙනවා, ව්‍යාපාද විතක්ක ප්‍රහීන වෙනවා, විහිංසාව විතක්ක ප්‍රහීන. ඒකට කාමච්ඡන්දේ ප්‍රහීන වෙනවා නම් යාගේ මොකද වැඩෙන්නේ? නෙකම්ම වැඩෙන්න ගන්නවා. නේ. එහෙනම් යාගේ නෙකම්ම වැඩෙනවා. ඔන්න එකක් කියනවා. ඊළඟට විස්තර කරනවා. ඔය විදිහටම ව්‍යාපාදයේ දුර්ලනුවේ, අව්‍යාපාදයේ වඩනුවේ භාවනාවයි. අර විස්තරෙම කියනවා. මනමින් ජීවිතේ විසම නොවේ, ආජීව සම්පන්න වේ කියලා ආපව වගේ පිරිසක් කරා එළඹද? මෙන්න මෙහෙම මෙයා වෙසෙනවා කියලා කියනවා. අදිටාන සම්පන්නව ඉන්නවා කියලා. පළවෙනි එක කාමච්ඡන්ද, ව්‍යාපාද. මෙන්න මේ කියන මේක ඇත්තට ඔක්කොම විස්තර කරන්නේ මොකද්ද? පංච නීවරණ ටික. මුලින්ම. අන්තිමට විස්තර කරනවා අවිද්‍යාව දුර්ලනුවේ භාවනාවයි. මොකද දුර වෙනත් ඕන? අවිද්‍යාව. ඒක කාම ඡන්දය කියන එකත් රාගය මුල් කරගත්ත පරිසම්පාදයක් නේද? ව්‍යාපාදය කියන එකත් දේශය මුල් කරගත්ත පරිසම්පාදය. උද්දච්ච විචිකිච්ඡා කියන ඒවා ව්‍යාපාද මේ උපේක්ෂා මුල් කරගත්ත පරිසම්පාදයක්. ඒ වගේම අවිද්‍යාව කියන්නේ පරිසම්පාදයම තමයි. මෙතන පටන් ගන්න. එහෙනම් මේ භාවනාවක දැන් මේ මොකද වෙන්න ඕන? පාටික සමුපාදය නිරෝධ වෙන්න ඕන. දැන් බැරි වෙලාවකත් අපි ඔහේ නිකන් අර කවියක් කියනවා වගේ අර කියෝ කියෝ ඉන්නවා. දැන් ඒක කියවුව පළියට. පරිසම්පාදේ නිරෝධ වෙනවද? නිරෝධ වෙන්නේ නැහැ. ඒක මෙන්න මෙතන මොකද වෙන්නේ? මේ නීවරණ වලින් අයින් වෙනවා මුලින්. ඒ නීවරණ වලින් අයින් වෙච්ච හිතකට තමයි ඊළඟට විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ භාවනා පඩේ නම් මුලින්ම වෙන්නේ මොකද? අන්න ඒ කෙනාගේ නීවරණ ටිකයි වෙනවා. මෙන්න මේක නයින් මොකද? එතකොට බලන්න කාමචන්දේ දුර්වල වෙන්නේ එකම මේ වලුනේ භාවනාවයි. ව්‍යාපාදේ දුර්වල වෙන්නේ අව්‍යාපාදේ වලුනේ භාවනාවයි. මෙහෙම යනකොට මෙයාගේ ඇතර මෙර වැඩින්නේ මොකද? නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. එතකොට මෙන්න මේ මේ මේ නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා තුනටම කියන එක වචනයක් මොකද? සම්මා සංකප්පේ. මෙතනට කියන්නේ සම්මා සංකප්පය. ඒක සම්මා සංකප්පය නම් වැඩෙන්න නම් මොකද වෙලා තියෙන්නේ? සම්මා දිට්ඨියටපත් වෙලා තියෙනවා. එහෙනම් මේ බුදු සාසනේ භාවනා පටන් ගන්න කොතනින්ද ඇත්තට? සම්මා සංකප්පය. සම්මා සංකප්පයටපත් වෙන පත් කරලා මේක වැඩි කරගෙන යන්න නම් එයා මොකටපත් වෙලා තියෙන්නේ? සම්මා දිට්ඨියටපත් වෙලා තියෙනවා. ඒක සම්මා දිට්ඨියත් ඇහුණා සම්මා සංකප්පය පොහොනේ වෙයි කිව්වේ. පුබ්බංගම සූත්‍රේ හරි ඉස්සලා කිව්වේ. ඒක සම්මා දිට්ඨිය නැත්තම් සම්මා සංකප්පය පොහොනේ වෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර මේ කියන්නේ. ලෞකික සම්මා දිට්ඨිය නිකම් යොහි ඉන්න පුළුවන්. ලෞකික විදිහට. ඒ පැත්ත තියෙනවා. තින්දහම් පැත්ත. මේ කතා කරන්නේ ලෝකෝත්තර සමාධිය කියන එක. ඒක තියෙන්නේ මොකද? අර කාමචන්දය ඇයි ආ දුර්ගලණෙක් කම වලන්නේ ඇයි? කාමචන්දයෙන් තමයි ආස්වාදයක් උදා කරලා දීලා මෙතෙක් කල් මාව සසරේ අන්ද අන්ද ගියේ. මෙන්න මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක ආරසාව ගැන කාමචන්දේ පුළුවන් තරම් කරන්නේ. උදා කර ගන්නවද දුරු කොල්ල ඉවරද? ඒක දුරු කරනවා. ඒක උදා කර ගන්න යන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ වෑන් අයින් වෙන්න ගන්නවා. අයින් වෙනකොට මොකද වෙන්නේ? භව ගමන හදනවද? භව නිරෝධ වෙනවද? භව චක්‍රේ නිරෝධ වෙනවා. මේ මේ මේ කොට කියන මේ වෙලාවේදී මේ කාමචන්ද ව්‍යාපාතින විදුත්තජ කුකුච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ටික උදා කරගත්ත පටිච්චසමුපාදයේ නිරෝධ නම් ඒ මොහොතේ එයා ඒව ගොඩ නගපු භව චක්‍රය නසලද නැද්ද? අන්න එහෙනම් අපි අදහසක් තියනවා මේ භව ගමන නසන අර්ථයෙන් භාවනා කියන. භවය නසන. භවය හදනවා භාවනාවක් කියන්නේ භවය නසන්නවා. අන්න භවය නසන්න නම් භවය හදන්නේ මොකෙන්ද? පටිසමුපාදේ. භවය හදන්නේ පටිසමුපාදේ නම් භවය පටිසමුපාදේ නිරෝධ වෙන්න ඕනේ. භවය. එහෙනම් ඒ වෙලාවේ අපි තුල තියෙන මොකද්ද? භවනාව. භවය නසන්න තියෙන්නේ. මේ. එහෙනම් ඒ භවය හදන ප්‍රධාන ටික තමයි මේ කාමචන්ද ව්‍යාපාද. කිමිදු දතු කුටි විචිකිච්ඡා කියන පංච නීවරණ ටික. එහෙනම් මෙන්න මේ හොඳට හොයලා වෙනවා නේ. ආ. ඒතර මෙන්න මේකෙදී දැන් කාමචන්ද ව්‍යාපාද මෙතනින් අහකට මේක පොඩ්ඩක් මේක ගැඹුරු කාරණයක් තියෙනවා. මේවා මුලින් විස්තර කරේ නැහැ. මෙතන පංච නීවරණ ගැන විස්තර කරන්නේ. පර්යාය සූත්‍රය විස්තර කරන තථාගතයන් වහන්සේ බුද්ධ ශාසනයේ පංච නීවරණ යනු 10 ආකාරයක් කියලා. අපි දන්නේ පස් ආකාරයක්. බුද්ධ ධර්මයේ විස්තර කරන්නේ 10 ආකාරයක්. එන්න මේක විස්තර කරනවා අජ්ජත් කායක් මුල් කරගෙන කාමචන්දයක් උපදී. බහිද්ධ කාය මුල් කරගෙන කාමචන්දයක් උපදී. කාමචන්ද යනු නීවරණ දෙකකි. යම් කිසි කාමයක් භුක්ති විඳින වැඩ පිළිවෙලක් කරනවා අසකන ආදී මුල් කරගෙන. ඊට අමතරව මොකද කරන්නේ? පිට තියෙන රූප ශබ්ද ගන්ධ ටික අල්ලනවා. ඒ කියන්නේ තමන්ගේ හැගෙනම තමන් මට තමයි මට ෂෝක් එකක් හම්බෙන්නේ හරි ෂෝක්. අනිත් උන් ඔක්කොම කන්නඩි දානවා. මං විතරක් ඔයano කන්නඩි දාන්නෙත් නෑ. මම කොච්චර හොඳද මගේ හැ. කාමචන්දයද නැද්ද? ඒක මොකක් හරි හොඳයි. නේ? කියනකොට හරි ආසාවයි ඉතින්. අනිත් ඔක්කොම දානවා මං විතර දාන්නේ නැහැ. හරි ආසාද. ඒ වගේ තමයි. ඈ. ඒ හින්දා මේ එන තැන හොඳට බලන්න ඉතින්. ඉතින් මොකද? රූපයක් මුල් කරගෙන කාමචන්දයක් උද්ද මේක ඉන්නේ භාවනාවේදී. රූපයක් මුල් කරගෙන. මේක තේරෙන්නේ නැතුව එන විදිහක් තියෙනවා. රූපයක් එක කාමචන්දයක් එනවා. නේද? ඇවිල්ලා ඉතින් භාවනා කරන්න. ආවා. අපි දැන් හොඳ භාවනා දෙන්නේ ඉන්නේ. අපි හම්බුනේ. කවුද කිව්වා? ආද අපි හම්බුනේ නැහැ කියලා. ආ මම ඉන්නවා දැන් ටික දවසක්. ඉන්නකොට ඔන්න දැන් භාවනාවට වෙන්න ඕන හම්බුනේ. ආ මේ යාන්තම් ඇති හම්බුනේ හොඳ වෙලාට ආවා. ඇයි? රූපයක් එක කාමචන්දයක් උද්ද. හරි ෂෝ. ඊළඟට මොකද? අයියෝ වැඩ නෑ වැඩක් නෑ එහෙනම්. පියාපාද. බලන්න මෙන්න මේක 10ට විස්තර කරාම අපි අහු වෙන තැන ටික 10ට විස්තර කරා නම් තේරෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. මේක විස්තර කරන්නේ දැන් ඒකයි. මෙතනින් පස්සේ ඔයගොල්ලන්ට මේ නීවරණත් එක්ක ෆයිට් කරන්න වෙන්නේ තනියෙන්. පළවෙනි සැරේ නීවරණත් එක්ක ෆයිට් කරන්න තියෙන තනියෙන් මේක අනන්ත සමාන්තර ප්‍රත්‍ය දෙකකින් හැදෙනවා. හැබැයි දැන් තියෙන්නේ තනියෙන් නීවරණත් එක්ක මනාලෙස අවබෝධය තියෙන ලේක කඩන්න. එහෙනම් අජත්ත කාය මුල් කරගෙන කාමචන්දයක් උපදී. බහිද්ද කාය මුල් කරගෙන කාමචන්දයක් උපදී. කාමචන්දේ ආකාරයි. ඊළඟ විස්තර කරනවා ව්‍යාපාදයක් මුල් කරගෙන කාමචන්දයක් උපදී. ඒ කියන්නේ මේ බහිද්ද කාය මුල් කරගෙන ව්‍යාපාදයක් උපදී. අජත්ත කාය මුල් කරගෙන ව්‍යාපාදයක් උපදී. ව්‍යාපාදය යනු නීවරණ දෙක. අර මම කියන රූට් එකත් එක්ක. දැන් අපි ඊළඟට ව්‍යාපාදය වෙනවා කනත් එක්ක. අනිත් පැත්තට. නේ. ඇහින්නෙත් නැහැ කියන්නේ මොනවද දන්නේ කණෙත් ලෙඩකුත් තියෙනවා මොනව කරනවද දන්නේ නැහැ. දැන් තමන්ගේ දේවලුත් එක්ක ගැටෙනවා. අර අනුගයක් එක්ක ගැටෙනවා. හරි මේ ඕන ඕහෙන් අහු වෙන තියෙනවා බලන්න මේ මේ 10 20 කරන තේරෙනවා. කොච්චර නම් භාවනාවට හැදෙන්න ඕනද කියලා තේරෙයි ඒකට. අර වගේ මොන ව්‍යාපාරේ පැත්තට කරනවා. ඊළඟ නීවරණේ ප්‍රශ්නයක් එනවා. මොකද ඊළඟ නීවරණේ තීන මිද්දේ. දැන් අපි දන්නේ මොකක්ද තීන මිද්දේ කියලා? ඈ? අපි දන්නේ නිදිමත විතරයි. මේක තමයි ප්‍රශ්නේ. තථාගතයන් වහන්සේ කියනවා තීනේ නීවරණයකි මිද්දේ නීවරණයකි තීන මිද්දේ යනු නීවරණ දෙකකි. තීනේ නීවරණයකි මිද්දේ නීවරණයකි. නීවරණ දෙකක්. මිද්දේ කියලා විස්තර කරනවා නිදිමතම කෙලින්ම. ඔය පදලාන සූත්‍රයේ මිද්දේ විස්තර කරන තනකර නිදිමත. මේ තීනේ කියන්නේ මේකක් නෙමෙයි. තීනේ කියන්නේ තැනක මිදෙනවා. ඔය එක්තරා ගාතාවක් තියෙනවා ධම්මපදේ මට ඒ ගාතාව මතක නැහැ. ලෝකාන්තර මේ තීන මිද්දේ එක තැන මිදුණු කියලා නිරුක්තියක් විස්තර කරා. ඒ නිරුක්තිය ඒ විදිහටම තියෙනවා ධම්මපදේ ගාතාව. මම ඒක දැක්කා. තීන මිද්දේ විස්තර කරනකොට කියනවා තැන මිදුණු කියලා. ඒ කියන්නේ යම් තැනක මිදිලා ඉන්නවා. ටික වෙලාවක් මිදිලා ඉන්නකොට මොකෝ වෙන්නේ? දැන් පොතක් කියෝ කියෝ ඉන්නවා. ඒ පොත තුල මෙහෙ මිදිලා ඉන්න ටික වෙලාවක් මොකෝ වෙන්නේ? ඔය දන්නේ නැමෙයි. ඔන්න ඔය වගේ අපිට මොකක්ද සිතුවිල්ලක් එනවා. ඔන්න ඔය සිතුවිල්ලත් එක්ක අපි මිදිලා ඉන්නවා. හිත හිත. ටික වෙලාවක් මොකෝ වෙන්නේ? ඔය එහෙම හොඳුනේ. ඒකට නීවරණ දෙකක් කියන්නේ. මම නීවරණ දෙක කලන්න බෑ මේ. තීනේ නීවරණේ කි මිද්දේ නීවරණේ. තීන මිද්ද යන නීවරණ දෙක කි. දෙකට කලන්න. ඊළඟට කියනවා කාමචන්ද ව්‍යාපාද උද්දච්ච විචිකිච්ඡා. නෑ උද්දච්ච කුකුච්ච. උද්දච්ච නීවරණේ කි කුකුච්ච නීවරණේ කි. උද්දච්ච කුකුච්ච යන නීවරණ දෙක කි. උද්දච්ච වෙනවනේ සමහරලා. ඒ වගේම කුකුච්චත් වෙනවා. උද්දච්චනේ කොහොමද? මොකක් හරි යන්තම් හොඳ වෙලාවට මට ඉස්සරහම කුටුවක් හම්බුණා. හොඳ වෙලාවට හරි ෂෝක. කාටවත් හම්බුනේ මට හොඳ වෙලාවට ඉස්සරහම හම්බුණා. ඈ. ආ මට එතන උද්දච්ච ඉන්නේ. ඈ. ඒ කෙනෙකුට යන හම්බුනේ අපි හම්බුණා හොඳ වෙලාවට මට යන හම්බුණා. මම ඔක්කොම කියන ඒක හොයා ගන්න හොඳේ. ඒකට තේරි භාවනාව මොන වගේද කියලා. ඕකේ. ඊට පස්සේ අනේ ඉතින් ඒගොල්ලෝ යනවා ඉස්සරහම අපිට බෑනේ ඉතින් මොන කරන්නේ අපි ඔන්නේ ඉන්නවා ඉතින්. ඒක කුකුස්. ඒගොල්ලන්ට විතරයි යන්න පුළුවන් අපිට යන්න බෑනේ. අපිට වඩා ගන්නත් බෑ දැන් ඉතින් අනේ මොන කරන්නේ වයසයි කියන දේ ඇහින්නේ නැහැ මොනවා කුකුස් කියලා. අර උද්දච්චය. නීවරණ දෙකක්. උද්දච්ච නීවරණ එකේ. ඈ? ඔය වැඩනවා නේද? කියන මානේ ඔක්කොම වැඩනවා. පහ පහ වැඩක් නේ කරන්නේ. ඒ තමයි තෝරගන්න පුළුවන්කම තියෙදි වෙන දේවල් එක පැටලි පැටලි ඉන්නවා. කුකුච්චේ උද්දච්චය නීවරණ දෙකක්. ඊළඟට තියෙනවා විචිකිච්ඡා. මේක තමයි ඊළඟ ප්‍රශ්නේ. විචිකිච්ඡාව නම් කරන්නේ අර විදිහට. අජත්ත කාය මුල් කරගෙන විචිකිච්ඡාවක් උපදී, බහිද්ද කාය මුල් කරගෙන විචිකිච්ඡාවක් උපදී, විචිකිච්ඡාව යන නීවරණ දෙකදී. දැන් අර අපි සැකේ කියලා ගත්තාම අජත්ත කාය ගැන සැකද? නැස කරනාසිය. එහෙමත් නැහැ නේ. මොකක් රූප ශබ්ද ගන්ධ ගැන සැකද? එහෙම නෙමෙයි කඩන්නේ මේ දෙකට. අජත්ත කාය යන අජත්ත කාය මුල් කරගෙන විචිකිච්ඡාවක් උපදී, බහිද්ද කාය මුල් කරගෙන විචිකිච්ඡාවක් උපදී. නේ. දැන් මෙන්න මේ අජත්ත කාය මුල් කරගෙන උදේ ඉඳන් රැ වෙනකම් ඉච්ඡාවල් ගොඩනගනවද නැද්ද? අජත්ත කාය මුල් කරගෙන. ගොඩනගනවද නැද්ද? ওই ඉච්ඡාවල් ගොඩනගන්නේ මොකක් කරගන්නද? ආසාදේ භුක්ති විඳින්නේ. දැන් ඒකේ නැති දෙයක්. අජත්ත කායක් මුල් කරගෙන හොයන්න යනවනම් ඒක විකෘතියද නැද්ද? විකෘතියද ප්‍රකෘතියද? විකෘතියක්. දැන් රූපයක නැති දෙයක් හොයන්න යනවනම් විකෘතියද නැද්ද? විකෘතියක්. දැන් ඒකට කැමැත්ත තියනවද නැද්ද? එහෙනම් විකෘති වැඩවලට අජත්ත කාය මුල් කරගත්ත විකෘති වැඩවලට කැමැත්තක් තියනවද නැද්ද? එහෙම විචිකිච්ඡාවක් තියෙනවා. දැන් මේ භාවනා වඩන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයා. බුදුදහම සංගය සැරේ ඉවරයි ඔක්කොම. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. මේ හරියට තෝරගෙන ඉවරයි. හැබැයි තාම අර මඤ්ඤණා වැඩ ටිකක් තියෙනවනේ. කල්ජී සතිය මුලපරිය සූත්‍ර විස්තර කරේ. අභිනන්දන වැඩ ටිකක් තියෙනවනේ. දැන් ඔන්නේ මඤ්ඤණා වැඩක් නම් විකෘතියද නැද්ද? දෙකට කැමැත්තක් එනවනේ. එනවනේ. අන්න ඒ වගේම බහිත කාය මුල් කරගෙන විචිකිච්ඡාවක් උපදින. බහිත කාය මුල් කරගෙන විචිකිච්ඡාවක් උපදින. මෙන්න මේ දෙක නීවරණ දෙකක් කියන්නේ. එහෙනම් බලන්න මෙන්න මේ පංච නීවරණ 10ට බෙදුවට පස්සේ අපිව කොච්චරනම් පැටලෙන්න දින දැන් තියෙනවානේ. එහෙනම් මෙන්න මේ නීවරණ පහෙන් තොර මොහොතක තමයි භාවනාව වැඩි වෙන්න ගන්න. මේ නීවරණ පහ 10ට බෙදලා තියෙනවානේ. මෙන්න මේක තොර මොහොතක භාවනාව වැඩි වෙන්න ගන්නවා. මොකද හේතුව නීවරණ වලින් තොර මොහොතක විතරමයි චතුරාර්ය සත්‍ය තේරෙන්නේ. දැන් ඒක මොකද මේ අපි අවබෝධ කරගන්න යන්නේ ටික ටික. චතුරාර්ය සත්‍ය තව තවත් තෝරගන්නේ මොකද? ඉතුරු මට්ටමට දුක හට ගන්න විදිය, ඒ දුක නිරෝධ කරන විදිය. ඒකේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියන අනිත් පැත්තෙන් යා මොකද කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ගත්ත අවබෝධ කරගත්ත කාරණය තවදුරටත් ප්‍රගුණ කරගන්න. ඇයි යම් මට්ටමක් දුක රහිනයි. හැබැයි තාම සියලු දුකෙන් රහින නැහැ. අන්න ඒ දුක හට ගන්න විදිය තව තවත් යමුලට මානසික කාර්ය කරනවා. ඔන්න මානසික කාර්ය කරන්න දෙන්නේ නැහැ මොකද? මේ නීවරණ ටිකේ. ඇයි ඒ නීවරණ කොටයිද? ලෝකෙටයිද? එහෙනම් මෙන්න මේ නීවරණ වල තියෙන අසාරත්වය වැටහන්න ගෙන ඒවා මිදිලා අන්න සම වෙන්න ගන්නවා. නෑ සමය. සමතේ වැඩෙන්න ගන්නවා. ඒ මොකකටද මෙයා සම වෙලා තියෙන්නේ දැන්? නිවන් පැත්තට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට සම වෙනවා. අන්නේ පැත්තට සම වෙන්න නම් තථාගතයන් වහන්සේ කියනවා නීවරණ සමත විය යුතුයි. එහෙනම් නීවරණ සමත වෙන අර්ථයෙන් සමතයයි කියලා ඉස්තන. එහෙනම් මෙතන කාමච්ඡන්දේ දුරු වෙනවා. මේ කාමච්ඡන්දේ දුරු වෙනකොට අන්න ව්‍යාපාදින නීවරණ ටික දුරු වෙනකොට මොකද වෙන්නේ? යාගේ මානසිකත්වය සමතේ වැඩෙන්න ගන්නවා කියන්නේ. මෙන්න මේ හින්දා තමයි තථාගතයන් වහන්සේ පිටක උපදේශය විස්තර කරනවා. මහණෙනි මම ඔබලට ලෙඩ දෙකක් බෙහෙත් දෙකක් කියනවා. ලෙඩ දෙකයි බෙහෙත් දෙකයි. එහෙනම් ලෙඩ තියෙන්නේ කීයද? දෙකයි. බෙහෙත් දෙකයි. ලෙඩ දෙකයි බෙහෙත් දෙකයි. සාමාන්‍ය ලෙඩ කොච්චර තියෙනවද? අර ගිරිමානන්ද සූත්‍රයේ කිව්වේ. ලෙඩ කන්දරාවට. හැබැයි ඒක ඇතුලේ තියෙන එක ලෙඩයි. මේක හරිය ලෙඩ දෙකයි තියෙන්නේ ඕක ඇතුලේ. අපිට පේන්නේ නැතුණාට. ඇයි? ඔන්න ඔය දකින්න ඕන ලෙඩ දෙකට බෙහෙත් ටික දැක්කේ නැති හින්දා තමයි අර ලෙඩ දුක් කන්දරාව හටගත්තේ. අර කියන මොනවාද? චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවා රෝග, කාය රෝග, වර රෝග කොහොමද ආවේ? දකින්න ඕන ලෙඩ දෙක දැකලා නැතුව ඒකට බෙහෙත් ගත්තේ නැති හින්දා. ඒක තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි, ඔබලට ඇත්තේ ලෙඩ දෙකයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මොකද ලෙඩ දෙක? ඒකට බෙහෙත් ඒකට අඩවල් බඩු හරියන්නේ නැහැ. ඇසෙන් පිටසට අඩවල් බඩු බොන්න ඕනේ. මේ ලෙඩේට මේ බෙහෙත් ගන්න ඕනේ. බෙහෙත් මාරු කරගන්න බෑ. එහෙම අරගලත් වෙන වෙලෙට හැදෙනවා. නේ. එහෙනම් මේ ලෙඩේට කියනවා තෘෂ්ණාවට බෙහෙත සමතයයි. අවිද්‍යාවට බෙහෙත විදර්ශනාවයි. ඒ ලෙඩ දෙක වෙනම අඳුර ගන්න ඕනේ. බෙහෙත් දෙක වෙනම අඳුර ගන්න ඕනේ. දැන් අපි දොස්තර ළඟට බෙහෙත් ගන්න ගියාම දොස්තර එකක් දෙනවා කැමරට ඉස්සෙල්ලා ගන්න. එකක් දෙනවා කැමරට පස්සේ ගන්න. අපි මොකද කරන්නේ? කෝකත් එකයි යන්න ඕනේ. කොහොමද බඩට යන්නේ? දෙකම ගහලා දාන එකට. ඇයි මොකද මේ? අපි දොස්තර වෙන්න කියන්නේ. අපි දොස්තර වෙන්න නැහැ. හේතුවක් ඇතුනේ එකක් ඉස්සෙල්ලා ගන්න එකක් පස්සේ ගන්න කියන්නේ. මේ ඉස්සෙල්ලා ගන්න ඕනේ ඉස්සෙල්ලා ගන්න පස්සේ ගන්න පස්සේ ගන්න. එහෙනම් නීවරණ සමත වෙච්ච මොහොතට තමයි විදර්ශනා කරන්න පුළුවන්. එහෙනම් කාම ඡන්දේ කියලා නිකර තණ්හාවත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එහෙනම් අන්නේ තණ්හාව නිරෝධ වෙච්ච මේ මොහොතේ විතරයි යාට හොඳට විදර්ශනා කරලා අවිද්‍යාවට පහර ගන්න පුළුවන් වෙන්නේ. ඇයි මේ වෙලාවේ යාගේ සමතේ වැඩිලා ඉවරයි. අන්නේ මනසට තමන්ට ඊළඟට තියෙන වස්තු කාම ටික ගොඩ නැගෙන්නේ කොහොමද? ක්ලේශ කාම ටික ගොඩ නැගෙන්නේ කොහොමද කියලා මනාලෙස විදර්ශනා කරන්න හැකියාව තියෙනවා. අර නීවරණ වලින් තොර හින්දා. දැන් මේ භාවනා කරන්න ඇවිල්ලා බැරි වෙලාවක්වත්. දැන් ඔහේ සමතේට වෙලා හිටියොත් මොකෝ වෙන්නේ? ලෙඩේ ඒ සම්පූර්ණයෙන් හොඳ වෙනවද බාගෙට? ඇයි දැන් එක පිටින් අරන් තියෙන්නේ? මොකද අරන් තියෙන්නේ? නීවරණ ටික සමත කරගත්තා. හරි. එතකොට තෘෂ්ණාවට හරි ප්‍රශ්නේ. හැබැයි අවිද්‍යාවට තමයි විවරණය. මතක කුසල ඉස්සර කරා. මනුෂ්‍ය කෝෂ, දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ, සකල විද කෝෂවල අවිද්‍යාව තෘෂ්ණාව හට ගන්නා මූල බන්ධනයක් නම් මෙතන කුසලය. එහෙනම් තමයි ලෙඩේ භාගයට හරි. තෘෂ්ණාවට පාර ගහගෙන. හැබැයි ලෙඩේ සම්පූර්ණ හොඳ නැහැ. භාගයට හොඳ. එහෙනම් ඊතුරු භාගය හොද ගන්න ඕක කරනවා. අන්න විදර්ශනා කරනවා. තේරුණා? එහෙම නැතුව නිකම්ම හිතලා හරියන්නේ නැහැ. හොඳේ. විදර්ශනා. මන්නේ විදර්ශනා කරනකොට තමයි අර දැන් මෙන්න මේක වඩාගෙන යනකොට මොකද වෙන්නේ? ආර්ය ශ්‍රාමික මාර්ගය වැඩිලා සම්මා සමාධියට එනකොට මොකද වෙන්නේ? අර ඒ මට්ටමට දැහැන වෙලා තියෙන ඉඳා විදර්ශනා කරන්න හොඳට ඥාණය ලැබෙනවා. අන්න ඒක විදර්ශනා කරනකොට තමයි කොයි වෙලාවරි සම්මා විමුක්ති සම්මා ඥාන ලැබෙන්නේ. එයි මේ අටින් තව දෙකක් තියෙනවා නේද? සමා විමුක්ති සමාඥා. ඒකට කියන්නේ දසාංගයේ සමන්නාගතෝ අරහතෝ කියලා. 10ක් පූර්ණ වෙනවා එතකොට. ඒක ටිකෙන් ටික ටික තමයි. ඒක සෝතාපන්න වෙච්ච කෙනාටත් ඒ මට්ටමට සමා විමුක්ති සමාඥාන තියෙනවා. සකුදාගාමී අයියා විමුක්ත වෙලාද නැද්ද? විමුක්ත වෙලා. ඒක යාර ඥාන තියෙනවා, දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන ඥාන තියෙනවා. මෙතන කරන්නේ කොහොමද කියලා. ඕ දැන් දැන් මෙතනින් පස්සේ තමයි තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඊළඟට. මේ මොහොතේ නැති වෙන්න පුළුවන්. හැබැයි තම තමන් වස්තුකාම කරගත්ත වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් මේ මේ මේ වෙලාවේ කරලා තියෙන්නේ අපි මේ නීවරණ ටික සමතලා තියෙන්නේ තදංග ප්‍රහාණයනේ විස්කම්බ ප්‍රහාණයනේ විතරයි. ඒක සමුච්ඡේද ප්‍රහාණය කරන්න විදර්ශනා කරන්න ඕනේ. ඒකට දැන් වෙනත් අර සහ මුලින්ම ගල්වල දාන්න නම් වස්තුකාම ගොඩ නගාගත්ත වැඩ පිළිවෙලක් තියෙනවානේ. ඒක තම තමන්ට පොදු එකක් නේ. ඒක අන්නේ තමන් වස්තුකාම කරගත්ත එක කොහොමද වස්තු කරගෙන තියෙන්නේ? අන්න අවිද්‍යාවචරණ අපි පටිච්චසමුපාදයේ ගැඹුරට මානසිකාරය කරනවා. ඒක තමයි අර අර බැඳෙන තැන් විද විද බලනවා. ඒකට මොකද මේ විදර්ශනා වැඩෙනවා. දැහැණ ඉගෙන ගන්න. ඒ දැහැණ ඒකට පසුබල විතරයි. ඒකනේ. දැන් සමතය සමතයෙන් තොරව විදර්ශනාවක් කරන්න බෑ. සමතයත් එක්ක විදර්ශනා වඩනකොට කියනවා සමත විදර්ශනා යුගනන්දනවා වැඩිනවා කියව එක. හැබැයි සමතය මොකක්ද කියන්නේ දැනගන්නවා. මෙතනදි මොකද තියෙන්නේ? කාමචන්දේ ප්‍රහීනලා තියෙනවා. අන්න ඒක රාගේ ප්‍රහීනලා තියෙනවා. ඒක කියන්නේ ප්‍රථම ධානයේ රාග අනුසය සහිතද රහිතද? රහිතයි. එහෙනම් රාග අනුසය රහිත වෙච්ච ප්‍රථම ධානයේ ඉඳගෙන විදර්ශනා කරන්නත් පුළුවන්. ဒုတိ ක ධානයේ ඉඳලා විදර්ශනා කරන්නත් පුළුවන්. තෘතික ධානයේ ඉඳලා විදර්ශනා කරන්නත් පුළුවන්. අවිද්‍යා අනුසය රහිත චතුර්ථ ධානයේ ඉඳලා විදර්ශනා කරන්නත් පුළුවන්. ඒක නට්ටනාගාර සූත්‍රය ඉස්සරහන්නේ ප්‍රථම ධානයෙන් හරියට වෙන්නත් පුළුවන්. ဒုတိ ක ධානයෙන් පුළුවන්. තෘතික ධානයෙන් පුළුවන්. චතුර්ථ ධානයෙන් පුළුවන් කියන්නේ. ඕන එකද පුළුවන්. ඇයි? ඊතුරු මේකේ අන්තිම රිසල්ට් එක ගන්න විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනාවෙන් තමයි සමුච්ඡේද ප්‍රහාණය යන්නේ. සමුච්ඡේද ප්‍රහාණය කරන්න බෑ. මේ කර්මස්ථානේ වලින් කරලා තියෙන අපි මොකද? තදංග ප්‍රහාණයයි විස්කම්භ ප්‍රහාණයයි කරලා. විස්කම්භන වශයෙන් කළා. යට උඩට එන්නේ නැහැ. හැබැයි අපි එහෙම නිකන් හිටියට වැඩක් නැහැ. ආයි මෙහාට පස්සේ එනවා. හැබැයි ඒ මට්ටමට අපි සමුච්ඡේද ප්‍රහාණය කරගත්තොත් මොකද වෙන්නේ? ඒ මට්ටමට ප්‍රහීනයි. එහෙනම් ඔහොම භාවනා කරන වෙලාවක සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රහීනව. කවුද? හරිය. તો වස්තුකාම මට්ටමට අවිද්‍යාව ප්‍රහීනව. සකුදාගාමි. ක්ලේශකාම මට්ටමට අවිද්‍යාව ප්‍රහීනව. අනාගාමි. සීල රූපරාග රූපරාග මානුද්දච්ච මට්ටමට අවිද්‍යාව ප්‍රහීනව. හරිය. ඒ ඒ මට්ටමට තියෙන්නේ. එතකොට දැන් ඇයි ආට විදර්ශනා කරන්න දැන් පුළුවන්? අර සම්මාදිට්ඨිය පැටලු කරගත්ත සම්මාදිට්ඨිය නැමැති ඥානය තියෙන හින්දා. සම්මාදිට්ඨිය නැමු ඥානයක් තියෙනවනේ. දුක හටගන්නේ කොහොමද දුක දුක දුක කියන්නේ මොකද්ද දුක හටගන්නේ මොකද්ද දුක නිරෝධය මොකද්ද නිරෝධ මාර්ගය නම් මොකද්ද කියන එක මේ පටිච්ච සමුප්පන්නවමයි දුක හටගන්නේ පරිසම්පද නිරෝධයෙන් දුක නිරෝධය කියන මෙන්න මේ ඥාන ටික තියෙන හින්දා අන්න ඥාන ටික තියෙන ඒ ඥානෙන් දැන් මොකද කරන්නේ ඥානෙ වැඩ ගන්නවා ඒ ඥානෙ නැත්තම් අඥානෙ ඥානෙ නෑ ඒතකොට මොකද කරන්නේ මේ රූප සත්‍ය ගන්ධ රස ඔක්කොම හොඳයි වටිනවා සාරයි කිය ඒවත් එක දුවනවා ඥානෙ වැඩ ගන්නවා මේව පස්සේ ගිහින් තමයි මට මේ අනාතුනේ මෙච්චර කාලයක් අනිත්‍ය දුකයි අනත්තයි ටික ටික ටික මොදෙන්නේ ලොකුනේ වෙන්න ගන්නවා භාවිතා බෞලි කතා වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේකෙදී මේ කාමච්ඡන්දය දුර්වලනවා, ව්‍යාපාද දුර්වලනවා. මෙන්න මේක දැන් ඔයගලන්ට අර නීවරණ ටික මේ මේ අවස්ථාවේදී ඔය 10ක් හැටියට විස්තර කරෙත් පොඩ්ඩක් මතක තියාගන්න භාවනාවේදී මේ නීවරණ ගැන හොඳ එකක් තියෙනවා. ඒකට අර ඕලාරික මට්ටම් ටික සංසිඳිල වෙනකොට බලන්න අර මම දැන් මෙන්න මේ කියපු දෙයට. ඔය කියන ඔය මොහොතේ ඉන්න අර කරුණු පහ කොච්චර වැදගත් වෙනවද කියලා. අසබ්බාස සූත්‍රය කිව්වේ සංවරයෙන් පහක යුතු එක ප්‍රත්‍යවේක්ෂාවේ අදිවාසයේ විනෝදනේ පරිවර්ජයෙන් කියන. මෙන්න මේ කරුණු පහ. මෙන්න මේ නීවරණ ටික දුරු කරගන්න. කොච්චර පිටුවහලක් වෙනවද? දැක්කද මේ පහ දීලා තියෙනයි කියලා දැන් තේරෙනව නේද? මේ පහෙන් තමයි මේ භාවනාවට ඕන කරන මානසිකත්වය හැදෙන්නේ. ඒකනේ සම්බාස සූත්‍රේ මම ඔයගලන්ට ඔක්කොම විස්තර කරලා දුන්නේ සම්පූර්ණයෙන්. එතකොට මේ හොඳට තෝරගන්න. හරි. ඉතින් මෙන්න මේකෙදී අපි භාවනා කරන්න ගියාම ඊළඟට මෙන්න මෙන්න මේ කුසල දැන් මෙතන මේ මේ අර මොකද සම්මාදිටියත් උන්ට සම්මා සංකප්පය මේ කුසල ධර්මයක් නේ වැඩෙන්නේ. එතකොට මෙන්න කුසල ධර්ම වඩන්න ගියාම නිරෝධ කරන්න ඕන වැඩ පිළිවෙල දැනගන්නත් වෙනවා. එතකොට මෙන්න මේකෙදී අපිට එනවා ඊළඟට කරුණු තුනක් තියෙනවා. පුණ්‍යාවි සංකාරයි, අපුණ්‍යාවි සංකාරයි, ආනින්ජාවි සංකාරයි කියලා ටිකක්. හැබැයි මේකෙන් එකක් පාප පැත්ත. අපුණ්‍යාවි සංකාර. හැබැයි පුණ්‍යාවි සංකාරයි, අපුණ්‍යාවි සංකාරයි කියන්නේ ආනින්ජාවි සංකාරයි කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක මේ සුගතිගාමී පැත්තකට තියෙන හේතුව. පුඤ්ඤාවි සංකාර වලින් මේ සුගතිගාමී තැන්වල උපත් හැදෙනවා. ආනින්ජාවි සංකාරයෙන් අරූපාවචර තැන්වලට උපත් හැදෙනවා. ඒත් සුගතිගාමීම තමයි. කියන්නේ කාම ලෝකයට ඇති මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක කියන එකට පුඤ්ඤාවි සංකාරයෙන් හැදෙනවා. අරූපාවචර ලෝකයට ආනින්ජාවි සංකාරයෙන් වඩනවා. කියන්නේ එහෙනම් ওই සංකාර තුනම ඇසුරු කරන්න ඕනද නිරෝධ කරන්න ඕනද? දා අපුණ්‍යාවි නම් කොහොමද දන්නව නිරෝධ කරන්න ඕනයි කියලා. ඒක පාපනේ. පුණ්‍යාවි. ඔව්. මෙන්න මෙතන වරද ගන්න එපා. ලෝකයට සාපේක්ෂව පුණ්‍යාවි සංකාරය ආනින්ජාවි සංකාරය හොඳයි. ලෝකයට සාපේක්ෂව. නිවනට සාපේක්ෂව එකක් වටන්නේ නැහැ. මේ දෙක වෙනම තෝරගන්න. ලෝකයට සාපේක්ෂව අර අපුණ්‍යාවි සංකාර වඩනකට අර දෙක හොඳයි. හැබැයි නිවනට සාපේක්ෂව එකක් වෙන්නේ නැහැ. එතන පුණ්‍යාවි සංකාර මේ සංකාර තුනම නිරෝධ කරන වැඩ පිළිවෙලයි කාටද? නිවන් දකින්න කෙනාට විතරයි. වෙන කිසි කෙනෙකුට මේක අදාළ නැහැ. නේ? ඒ හින්දා ඕගොල්ලෝ නිවන් දකින්න ඌමනාවක් නැති පින් කරන කෙනෙකුට ගිහින් කියන්න එපා ඔක මොන වැඩක් කියලා. තේරෙනවද මම කිව්වේ? නිවන් දකින්න ඌමනාවක් නැති කෙනෙක්. එයා නිවන් දකින්න ටික හේතු හදාගන්නවා අර පුණ්‍යාවි සංකාර කරලා. දැන් අපි ගිහලා යාර කිව්වොත් ඕක කරන්න එපා කියලා. ඒක එහෙම නොකියා උපක්‍රමශීලීව බලන්න නිවන් දකින්න හේතු තියෙනවද නැද්ද කියලා පොඩ්ඩක්. එයාට ඒ කරන වැඩේම කුසලයක් වඩා ගන්න පුළුවන් විදිහට පොඩ්ඩක් කියලා දෙන්න මුලින්. එතකොට එයා බලයි ආ අන්න එහෙම කරා නම් පොඩ්ඩක් හොඳයි. එතකොට එයා නැඹුරු වෙයි. ඔයා කොහොමද ඔක දන්නේ? අන්න පොඩ්ඩක් අපි මොකද මේ පැත්තට? නම්මශීලී වෙන්න. නැත්නම් අපි නිකන් චණ්ඩියෝගේ කියන්නේ කියෝ. මොකද මම කියන්නේ බුදු සාසනය කියන්න බෑ. බුදු සාසනය යමෙක්ට යමක් කරුණා පහදා දෙනවා නම් අනිවාර්යයෙන්ම කරුණා මෙත්තා මුදිතා උපේක්ඛා ගුණයත් එක්කම තමයි මේක කියන්න ඕනේ. තමන් ගැලවිච්ච එක තව කෙනෙක්ව ගලවන්න දයනුකම්පාවෙන්ම කියලා දෙන්න ඕනේ. එහෙම නැතුව කියලා දෙන්න කියලා වැඩක් වෙන්නේ නැහැ. හේතුව මොකද? තමන් නීවරණයක ඉඳගෙන තව කෙනෙකුට විනීවරණ මොහොත ලැබෙන්නේ නැහැ. තමන් නිවන කියන තව කෙනෙකුට නිවන මොහොත ලැබෙන්නේ නැහැ. තමන් විනිවරණ මොහොත උදා කරගත්තොත් විතරයි තව කෙනෙකුටත් ඒක අනන්ත සමාන්තර ප්‍රත්‍ය දෙකෙන් විනිවරණ මොහොත ලැබෙන්නේ. නැත්නම් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අපිත් එතන හිටපු බව මතක තියාගෙන ඒ කෙනාව හිමිහිට එතනින් කරුණු පෙන්වලා දීලා සත්භාවයෙන් මුදව ගන්න. එතකොට අන්නේ අර තියෙන්නේ. එහෙම නැත්නම් එකපාරටම කිව්වම මේක තෝරගන්න ටිකක් අමාරුලා. ඒ අය පැටලෙන්න පුළුවන්. අර චුන්දසූකරට බණ කියන්නේ නැති බුදුහාම. ආනන්ද හාමුදුරුවෝ කියනවනේ. චුන්දසූකර කර්ම නිමිත්ත ගති නිමිත්ත පහලලා මියන්න හදනවා. ඔබ වහන්සේ ගිහිල්ලා දානු කම්පා උන්වහන්සේ මේ චුන්දසූකර කොහොම හරි මෙතනින් ගලව ගන්න කියලා. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ? තුන්ද සූකර කෙරෙහි දයානුකම්පාවෙන්මයි මම වඩින්නේ නැත්තේ. මම බුදුහාමුදුරු දයානුකම්පාවෙන් වඩින්නේ නැති වෙලා අලුත් තියෙනවා. දයානුකම්පාවෙන් වඩින වෙලා අලුත් තියෙනවා. ඇයි ඒ? මේ වෙලාව ඔය යන්න හදන්නේ කොහෙද? ඔසුපත් නාරේ. මම උතනට වැඩලා බණ කිව්වොත් මඩක් බැනලා ධර්මයට බැනලා අටමහා නිරේට යනවා. ඒ හිඳයි වඩින්නේ නැත්තේ. දැකලා දයානුකම්පාවෙන් බණ නොකිය හිටපු අවස්ථාව. අටමහා නිරේට යනකොට වඩා උඩේ කොහොඳයි ඊට වඩා. අඩුවන කොයි විලාකාරියෝ දහම ඔසු ලැබෙන්න ඕන තැන හැදෙන්නේ. ඒක ඔසුපත් නාරේ. ඔසු ලැබෙයි කොහේ හරි. හැබැයි නැත්තම් මොකෙන්නේ? අරට ගියොත් එකක්වත් නැහැ. එහෙනම් හොඳට පරිස්සමෙන් මෙන්න මේක යනවා. හරි. මෙන්න මේක යනකොට දැන් අපි මොකද වෙන්නේ? අපි මේ නිතරම වඩන්න යන්නේ මොකද්ද? සම්මා ප්‍රතිපදාව. සම්මා ප්‍රතිපදාවක් නෙවෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මිච්ඡා ප්‍රතිපදාවක් දැනගන්න ඕනේ සම්මා ප්‍රතිපදාවක් දැනගන්න ඕනේ. බැරි වෙලාවකත් අපි මේ වඩන්න යන වැඩි. මිච්ඡා ප්‍රතිපදාවක් වෙනවනම් අපි දන්නේත් නැත්තම්. වැඩක් නැහැ නේද? එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි මිච්ඡා ප්‍රතිපදාවත් සම්මා ප්‍රතිපදාවත් විස්තර කරන සංකේතයයි පටිපදා සූත්‍රය. මොකද මිච්ඡා ප්‍රතිපදාව කියලා තථාගතයන් වහන්සේ විස්තර කරනවා අවිද්‍යාවච්ච සංකාර. සංකාරපච්ච විඥාන. දැන් මේ මොකක්ද කරන්නේ මම භාගතුන් වහන්සේ වදාළ සේක. මාන නිමිත්ත ප්‍රතිපදාව කවරේ දෙයක්. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේ සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ සලආයතන පස්ස මෙහෙම ගිලා හුදෙක් දුක් රැස් හට ගැනීම සිදුවේ. මෙය මිත්‍යා ප්‍රතිපදාවයි. ඇයි ඒක මිත්‍යා ප්‍රතිපදාවක් වෙන්නේ? අවිද්‍යාවෙන් මොකද වෙලා තින්නේ? රූපයක් එක්ක මිත්‍ර වෙන්න ගිහිල්ලා. යම් මිත්‍රත්වයක් ගොඩනගාගෙන ඒ ප්‍රතිපදාව යනවා නම් ඒකට කියනවා මිත්‍යා ප්‍රතිපදාව කියලා. නේ? ඒක කියන්නේ මිත්‍රත්වයේ සංගණිකා දෝෂ සහිතයි කියන්නේ. මිත්‍රත්වයේ සංගණිකා දෝෂ සහිතයි. ඔතන සංග කියන්නේ කෙලෙස්. සංඝ නෙමෙයි. ප්‍රතිනම් සංගති පසු අන්න ඒකයි කියන්නේ. දැන් කෙලෙස් පැත්ත. මිත්‍රත්වය. ඉතින් හොඳට බලන්න ඇයි මිත්‍ර වෙන්නේ? තේරෙන්නද මට? යම බලාපොරොත්තු වෙයි. නැත්නම් මිත්‍රෙ ඉන්නේ. මිත්‍රෙ ඉන්නේ මොකක් යමක් බලාපොරොත්තු වෙයි. යම බලාපොරොත්තු මිත්‍රෙ වෙනකොට එතන සංගලිකා දෝෂලා හිතයි. තථාගතයන් වහන්සේ කියනවා එහෙනම් මිත්‍යා ප්‍රතිපදාව කිව්වේ මොකද්ද? අවිද්‍යාව පච්චා සංකාරයෙන් කරන සියලු වැඩ පිළිවෙල මිත්‍යා ප්‍රතිපදාවටයි තියෙන්නේ. දැන් අපි භාවනා කරන්න ඉන්නේ මිත්‍යා ප්‍රතිපදාව වඩා ගන්නද සම්මා ප්‍රතිපදාව වඩා ගන්නද? ආවේ සම්මා ප්‍රතිපදාව වඩා ගන්න තමයි. බැරි වෙලාවකත් ඉන්නේ මිත්‍යා ප්‍රතිපදාව ගන්න. අපි ළඟ ඉන්න මොකක් හරි ළඟ ඉන්න කෙනා මොකක් හරි ගැටි ගැටි ඉන්නවා. නේ. තමයි ඇලෙන්නත් පුළුවන්. අපි හොඳට භාවනා කරන කෙනෙක් ඉන්නවා. කවුරු හරි කිව්වා අනාරේ හොඳට භාවනා කරනවා. එයා ළඟට වෙලා ඔයා වඩා ගන්න. ඊළඟ මොකද? අර ළඟින්ම කුඩුවක් යනවා. හොඳ වෙලාවට මෙයා හම්බුනේ මට. මිත්‍රත්වය ගොඩනගලා දැන්. හොඳටම කියන්නේ මේක කොහෙන්ද අපි අහුවෙන්නේ කියන්නේ. මිත්‍රත්වය ගොඩනගන්න. මිත්‍රත්වය ගොඩනගන්න නැතුව එතන හිටියට උඩක් නැහැ. එතන ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මිත්‍රත්වය ගොඩනගන්න එකේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න මිච්ඡාවක්. ඒතර ඒක අදන්නේ නැතුව අපි දැන් මෙතන තියෙනවා. ඊළඟට මොකද කියන්නේ? එයා ළඟට වෙලා හිටියා ඒත් වැඩින්නේ නැහැ. ඉතින් වැඩින්නේ නැහැ නේද? මිච්ඡාවකදී බදාවේ. ඇයි? නීවරණ වලින් සමත වෙනවා තමන්ගේ හිතනේ. දැන් අර රූපයක් එක නීවරණයක් උදා කරගෙන ඉන්නවද නැද්ද? නීවරණයක් උදා කරගෙන ඉන්නේ. එහෙම අවස්ථාව ඕන තරම් සිද්ධ වෙනවා. ඕකම අනිත් පැත්තත් වෙනවා. ඔබ බලන්න ඔයාලා හිටියා ඒකයි මට වැඩුන්නේ නැත්තේ. දැන් එයා එතන අපි මේක නෑ එතනම නිදි හොඳටම. ඉතින් ළඟ ඉන්න කෙනාට අර ඒ කියන නිකුත් වෙන්නේ වැඩින්නේ නෑ තමයි. ඒක ගැටිලා හරියන්නේ නෑ මොකෝ කරන්නේ. ඉතින් හිතුව විතරට යනවා. අර අර ප්‍රතිපදාව හිතුව ගැටි ගැටි. වැඩක් නෑ. ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. එහෙනම් ඊළඟ තියෙන තථාගතයන් වහන්සේ මහණෙනි සම්මා ප්‍රතිපදාව කවරේද? අවිද්‍යා නිරෝධා, සංකා නිරෝධා, විඥාන නිරෝධා, නාම රූප නිරෝධා, හුදෙක් දුක් රැස්ගේ නිරෝධයයි. මේ සම්මා ප්‍රතිපදාවයි කියන ලැබෙන්නේ. ඒක එහෙනම් සම්මා ප්‍රතිපදාවකට එන්න නම් යම් කිසි කෙනෙක් අවිද්‍යා නිරෝධය වෙනවද නැද්ද? එහෙනම් සම්මා කියන වචනේ කොහෙද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංග මේ මේ සම්මා ප්‍රතිපදාව අවිද්‍යා නිරෝධ කරන කෙනා මොකෙද ඉන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. එහෙනම් ඒ කායන මග්ගෝ විසුද්ධිය අතුව. එහෙනම් මේ අපි විසුද්ධ මේ මේ සුද්ධ වූ මානසිකත් එකට ඇවිල්ලා කිලුට මේ පිරිසිදු හිත කිලුට කරගන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හැසිරෙනවා. එහෙනම් ඒක නා හැසිරෙන්න නම් අවිද්‍යාව ප්‍රහීන කළා සම්මා ප්‍රතිපදාව ඉන්නේ. ඊළඟ මේ සම්මා ප්‍රතිපදාව උපරිම තියෙන තැන කොහෙද? නෑ නෑ මේටි වඩාගෙන යනකොට සම්මා සම්මා සමාධියනේ. ඒ සම්මා ප්‍රතිපදාව උපරිමයට මෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා සමාධියට. ඒ හින්දා සම්මා සමාධිය විස්තර කරනවා සත්‍යවිභංග සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රථම ධානය යන සම්මා සමාධියයි. ද්විතීක ධානය යන සම්මා සමාධියයි. තෘතීක ධානය යන සම්මා සමාධියයි. චතුර්ථ ධානය යන සම්මා සමාධියයි. කියලා කියනවා. ප්‍රථම ධානයේදී අවි රාගය අනුශය රහිතයි. චතුත්ථ ධානයේදී අවිද්‍යාව අනුශය රහිතයි. එහෙනම් සම්මා සම්මා ප්‍රතිපදාව උපරිම තියෙන ඔය හතෙන් කොහෙද? චතුත්ථ ධානය. ඇයි එතනදී අවිද්‍යාව අනුශය ලුහු බැඳෙනොයි. ඔහොම විස්තර කරනවා. අවිද්‍යාව අනුශය ලුහු බැඳෙන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ ඉන්නේ සම්මා ප්‍රතිපදාවේ උපරිම තැන. ඊළඟ සම්මා ප්‍රතිපදාවේ ඉන්නේ මේ මොහොතේදී අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහීන නම් 31 කලයම ඉක්මවලද නැද්ද? 31 කලයම ඉක්මවල. හැබැයි 31 කලෙ ඉක්මවල ඉන්නේ උත්සාහයෙන් වීරයෙන් තරංග ප්‍රහාණයයි සමුච්ඡේද මේ විස්කම්භ ප්‍රහාණයයි වශයෙන් විතරයි. එහෙනම් ඊළඟට මොකද කරන්න ඕන? මේකේ නැගිටගම. ආයෙ එනවද නැද්ද? එහෙනම් මොකද කරන්න ඕනේ දැන් එතනින්නම්. අන්න ඊළඟට තමන්ට විදර්ශනා ඊට විදර්ශනා කරන්න හැකියාව තියෙනවනේ. අන්න විදර්ශනා කරනකොට තමයි තේරෙන්නේ වස්තුකාම කරගත්තාම කාමයේ භුක්ති විඳින්න ඕන කැමැත්තක් තියෙනවා. මොකද්ද? දිවත් එක්ක, කයත් එක්ක, නාසයත් එක්ක. අන්න ඒ ටික වස්තු කරගන්න තියෙන ආසාවක් ආම තියෙනවා නම් අන්න ඒකත් පටිසමුපාදයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් වස්තු කරගන්නේ කොහොමද කියලා බලන්න. අන්න ඒකට තමයි තේරෙයි. වස්තු කරගෙන තියෙන්නේ අවිද්‍යාවෙන් බැඳිලා විතරයි. එහෙම නැතුව වස්තු කරගන්න ක්‍රමයක් නැහැ. ඒකවල මොකද වෙන්නේ? අර වස්තු කරගන්න තියෙන චන්ද්‍රාගය ක්‍රමානුකූලව ප්‍රහීන වෙලා කොයි වෙලාවෙ හරි සහ මුලින්ම වස්තුකාම කරේ තියෙන චන්ද චන්දරාගේ ප්‍රහීන කරා නම් කෙනෙක් අන්න ඒ කෙනා සකුදාගාමි ඵලයට ලැබපු සම්මා විමුක්ති සම්මා ඥාන ලැබෙනවා. අයියා සම්මා සමාධිය නම් තමයි අර කළා තියෙන්නේ. ඒකද සම්මා සමාධිය කියන්නේ මේ දැහැනේ සම්මා සමාධිය කියන්නේ මොකද කියලා. ඒක ආරෙක් මේ දැහැන් ටික වඩන්නේ හොඳ හින්දා නෙමෙයි අර සම්මා විමුක්ති සම්මා ඥාන ලබා ගැනීම පිණිස. හැබැයි අනාරයම කරන්නේ දැහැන් වලට සමවැදිලා දැහැනට වෙලා ඔහේ ඉන්නවා. ඒක ලෞකික දැහැන් වල ප්‍රශ්නේ. යාට තේරෙන්නේ නැහැ සමුච්ඡේද ප්‍රහාණය කරන්න. එයත් ඉන්නේ අර තරංග කුෂමලන ප්‍රහීන කරලා ඉන්නවා. ප්‍රහීන කරාට යාට විස්කම්බල සමුච්ඡේද වශයෙන් ප්‍රහීන කරන්න හැකියාව නැහැ. ඇයි හැකියාව නැත්තේ? ඒක හටගන්න පටිච්චසමුප්පාදේ මුල් ධර්ම දන්නේ නැති වෙන්න පුළුවන්. එයා ලෝකේ මොකක් හෝ නිමිත්තක් අරගෙන වඩන කර්මස්ථානය. වඩනකොට මොකද වෙන්නේ? ලෝකේ නිමිත්තකට බැඳලා තමයි වඩන්නේ. ඒක ලෝකේ නිමිත්තකට බැඳලා නම් වඩන්නේ. එයා ඉන්නේ කොහෙද? ලෝකේ. ඒක හතර පාන වෙන්න පුළුවන්. ඒක මම කියන්නේ හුස්ම රැල්ල ගත්තොත් හුස්ම රැල්ල තියෙන්නේ මොකද්ද? අනුභවචරයක්. රූපයක් නැහැ. ඒක එයා ලෝකේටම තමයි කොහරි ඉන්නේ. තේරෙනවද? එහෙනම් මෙන්න මේකෙදි අපි භාවනා කරනවා හොඳට මතක තියාගන්න තමන් ඉන්නේ මිච්ඡා ප්‍රතිපදාවේද? සම්මා ප්‍රතිපදාවේද? නැගිටලා අහන්න බෑ ඔයා ඉන්නේ සම්මා ප්‍රතිපදාවේ කියලා. නේ? කවුද දන්නේ නැහැ සම්මා ප්‍රතිපදාවේ ඉන්නේ කියලා. කවුද දැනගන්නව? තමන් දැනගන්න. ඒකට තමයි කර්ම ඔක්කොම කියන්නේ. නැත්නම් යහපැත්තේ පුටි මං හිතිය මොන ප්‍රතිපදාවද දන්නේ නැහැ. ඕගොල්ලන් ඇහුවා කියලා දන්නේ නැහැ කියලා. තමයි අහන අහින් තමයි අනේ. එයා හිත අනිත් කෙනා හිත ප්‍රතිපදාව අපි දන්නවා. දන්නේ නැහැ. ඒක යා බලා ගන්නවා. තමන් බලන්න තමන්ගේ ප්‍රතිපදාව මොකද්ද කියලා. ඒ ප්‍රතිපදාවට අනුව මෙන්න මෙතනදී හොඳට තේරෙන්න ඕනේ. ඇයි මෙන්න මේ සම්මා ප්‍රතිපදාවට එන්නේ? මතකද රචිලා කසප සූත්‍රය කිව්වා. දුක කිය අපි යන්නේ දුකෙන් නිදහසෙන්. එහෙනම් වස්තු කාම කරගත්ත දුකක් හරි තියනවා ඒකෙන් නිදහසෙන් නම් යන්නේ. එහෙනම් අන්නේ දුක කියන කාටගත්තේ මම හින්දවත් අනුන් හින්දවත් නෙමෙයි. අනුන් මම හින්දවත් නෙමෙයි. ඉබෙත් නෙමෙයි. එහෙනම් ඇහැ මෙන්න මේ රූපයක් එක්ක හරි මොකක් හරි අරගෙන ඒකේ වස් එන්නේ ඒක තුලින් තමයි මට මේ මේ මේ කාමයේ මේ භුක්ති විඳින්න මෙන්න මේ වස්තු කරගන්න ඕනේ මේක තමයි කියලා හිතපු හින්දා තමයි වස්තු කාමයක් හටගත්තේ හැබැයි අන්නේ වස්තු කාම කරගත්ත කෙනාට දැන් තේරෙනවා විදර්ශනා කරනකොට තේරෙන්නේ මේ වැ නෙමෙයි මේ කාමයේ තියෙන්නේ මනසේ හටගත්ත සංකල්පනාවක් විතරමයි කියන ඒක මේ වස්තු කාම භුක්ති විඳින්න යන කෙනාට මැටීරියල් ඕනේ මේවා භෞතික වස්තු ඕනේ ක්ලේශ කාම භුක්ති විඳින්න යනකොට භෞතික වස්තුවට නොබැඳී භුක්ති විඳින්න ඕනේ උනාට ආසාර භුක්ති විඳින්න ඕනේ හැබැයි අර භෞතික වස්තු අල්ලන්නේ නැහැ හැබැයි අර වස්තුකාම භුක්ති විඳින යන කෙනා හිතන් ඉන්නේ ඒක ඒ වස්තුවේ තමයි අර ආස්වාද භුක්තිය තියෙන්නේ කියලා. ඒකට බැඳෙන්නේ මොකද්ද? මේ ඕලාරික එකකට බැඳෙනවා යා. අන්නේ බැඳෙන එක නිකන් තිබිලක් බෑ. ඒක කොහොම හරි වස්තු වෙන ළඟට ගන්න බෑ. අන්න ඒක කියන්නේ දිවයි, කයයි, නාසයයි භුක්ති විඳින්න මානසිකත්වය හැදෙනවා. දැන් දිව දිව මාකර පිනවන ළඟට ගන්න ඕනද නැද්ද? ළඟට ගන්නවා. කය ළඟට ගන්නවා. දුර තියලා බෑ. නාසය ළඟට ඇවිල්ලා වදින්න ඕන නැත්තම් බෑ. හැබැයි රූපයි සද්දයි ඕන තරම් දුර පුළුවන්. නේ? කොච්චර දුර තිබ්බත් පුළුවන් භුක්ති විඳින්න. හැබැයි අර කොන භුක්ති විඳින්න නම් ඕක කරන්න ඕනේ. ළඟට. ඒක වස්තු කියන්නේ. ඒක වස්තුවක් කරගන්නවා. අන්න එකෙන් අයින් වුණාම ඔය තුනම මුක්ති විඳින්න ඕනේ. හැබැයි වස්තු කරගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මෙටීරියල් භෞතික වස්තු ඕනේ නැහැ. තේරෙනවද ඔක්කොම ඉඳ කොහෙන්ද කියලා? ඒක අර මට්ටමේ මානසිකත්වයේ තියෙනවා. ඒක විඳින්නේ මේකෙන් කියලා. ඊට උඩට ආවට පස්සේ එනවා. ඒකේ නැතත් කමක් නැහැ. විඳින්න තියෙනවා නම් ඇති. ඒකේ ඒ දැන් මට ඉවරයි. ඒක නැති බව දැන් දන්නවා. හැබැයි විඳින්න පුළුවන්. එහෙනම් මේක කවද වෙනකන් යනවද? ආරියක් වෙනකම් යනවා. ඒක තමයි යනවා. ඔය එන්නේ වතුකම එකලස කම ප්‍රේස කම ප්‍රේම නනනවා අනාගම. එතකොට මේ වතුර ගිය සතිය මම කබලි කාරා හරි. නිරෝධය කිව්වේ ඒකනේ. මේක නිරෝධය. අර දැක්කම ඒක වස්තු කරගන්න මොකද කරේ? ඕනම දෙයක් මේක ළඟට ගන්නවා. ළඟට ගන්න නැතුව මේ භුක්ති විඳින්න ක්‍රමයක් නැහැ. හරි. ඔය ටික තේරෙනවා නේද? එහෙනම් මෙන්න මේකේ සම්මා ප්‍රතිපදාව ගැන හොඳට තෝරගන්න. මිත්‍යා ප්‍රතිපදාව ගැන හොඳට තෝරගන්න. අපි භාවනාවකට ආවම පුළුවන් තරම් සම්මා ප්‍රතිපදාව තුළ හිත පවත්වා ගන්න ඕනේ. ඒ අනිත් පැත්තෙන් පටිච්චසමුපාදේ නිරෝධ වෙනවා වෙනවා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙනවා. එහෙනම් භාවනාවේ අනිවාර්ය දෙයක් තියෙනවා. මොකද්ද? පටිච්චසමුපාදේ නිරෝධ වෙන්නත් ඕනේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන්නත් ඕනේ. එහෙනම් මේ ඇත්තටම අපි අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා අර පටිච්චසමුපාදේ අපි මේ බැඳෙන්න යන වැඩ පිළිවෙල මානසිකාර කරනකොට ඒක නිරෝධ වෙනකොට ආරෂ්ඨාංගික මාර්ගය වඩනවද? වැඩෙනවද? වැඩිනවා. දාදා අපි කරනවා ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න හදනවා. ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න නම් මොකද කරන්න ඕනේ? අර ලෝකේ බැඳෙන යන වැඩ පිළිවෙල අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඒකේ අසාරත්වයෙන් මිදෙනවා. ඒකේ අසාරත්වයෙන් මිදෙනකොට ඇතර මිදෙන්නේ මිච්ඡා ප්‍රතිපදාවයි. ඉතින් මිච්ඡා ප්‍රතිපදාවේ මිදෙනගෙන ඉන්නේ සම්මා ප්‍රතිපදාවයි. ආරෂ්ඨාංගික මාර්ගය වැඩිනවද? වැඩි වැඩි යනවා මේ. ඒක නේද පොහොනේ වෙයි කිව්වේ. මේක තියෙනවා මේක පොහොනේ වෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා සම්මා සංකප්පය පොහොනේ වෙනවා. සම්මා සංකප්පය තියෙනවා සම්මා ඒ අපි මේ මොකක් ගැන කතා කරත් අපි කතා කරන්න තින්නේ ආරෂ්ඨාංගික මාර්ගය විතරයි. ඒක නේ කතා කරන්නේ නැන්සේ. ඒකයි මම කිව්සු කියලා කිව්වේ. මොක මොනකක් වැඩුවත් අන්තිමට වැඩෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර සතිපට්ඨානය වැඩුවා, සතර ඉතිපාද වැඩුවා, සත් බෝධිපක්ෂය වැඩුවා. මේ මොකක් වැඩුවත් වැඩෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලවර තමයි අටේ කෙලවර තමයි සම්මා සමාධිය. සම්මා සමාධිය වැඩෙනවා වැඩෙනවා කියන්නේ අනිත් පැත්තෙන් ආ ඉන්නේ. එකක තමයි ධානය, එක දු ටිකක් ධානය, එක දු ටිකක් ධානය, එක චතුත්ථ ධානය. චතුත්ථ ධානය ඉතින් පූර්ණයෙන් පූර්ණ වෙන තැන. එතකොට මේ සතර දහයන් වඩනවා කියන්නේ. ඒක නම් මොකෙද ඉන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මතකද ගිය සතියේ ඉස්සර සතියේ නිවාප සූත්‍රය විස්තර කරා. අර මුව රංචු හතරක් කරගෙන විස්තර කරේ. මේකේ මොකද විස්තර කරේ? ආයක සම්දුදා නෙමෙයි වැරදුනා ඊගා කරපු සාකච්ඡාව මේක විස්තර කරේ නිවාප සූත්‍රය ගැන විස්තර කරා මොකද්ද කවුරු හෝ කෙනෙක් ප්‍රථම ධානයේ ඉන්නෝ නම් විතරයි මාර්යා අන්ධ කරන්න පුළුවන් ද්විතීක ධානයේ ඉන්නෝ නම් විතරයි මාර්යා අන්ධ කරන්න පුළුවන් මේ විදිහට දැහැන්තල ටික ඔක්කොම විස්තර කරනවා නේද තථාගතයන් වහන්සේ එහෙනම් අන්නේ දැහැන්තලේ කියන විතරයි මාර්යා අන්ධ කරන්න පුළුවන් එහෙනම් ඒ දැහැනේදී වෙන්නේ මොකද්ද අර මාර්යාව අන්ධ කරන්න ඕන සමුච්ඡේදයක් වශයෙන්ම ග්‍රහණය කරන්න ඕන මානසිකත්වය හැදිලා ඉවරයි මාර්යාට අහුවෙන්නේ නැහැ ඉතින් මාර්යාට අහුවෙන්නේ නැති තැනක ඉඳගෙන තමයි විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ ඒ මාර්යාගේ ගොඩේ ඉඳන් විදර්ශනා කරන්න පුළුවන්ද පුළුවන් බුදුහාමුදුරුවෝ කරන්නේ කියලා අන්නයි මේ බුදුහාමුදුරුවෝ මේ දැහැන සම්මතින කිව්වේ මාර්යාව අන්ධ කරන්න පුළුවන් හින්දා ඉතින් මහා උත්මය වුණා. ඉක්මනින් මේක කරයි. ඒක ඉතින් අපිට එහෙම කරන්න බෑනේ අමාරු. අපි එහෙම ප්‍රඥා මට්ටම නැහැ. අපි හිතන් ඉන්නවා ඉතින් ඔය මොන හරි නිකන් ඔන්න නිකන් වඩ පිට බල බල හිටියාම හරියයි කියලා මේක. එහෙම හරියන්නේ නැහැ. නේ. එයා මේ දැහැනකට සම්බන්ධ වෙනවා. අර හැබැයි අපි අර එදිනෙදා කරන ජීවිතේදීත් කරන භාවනාවක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනාව හැටියට. මම ඒක අපි ඉස්සර කරලා දෙන්නම් අද. හැබැයි මේ කරන්නේ මොකද? වැඩි කාල සීමාවක් අරගෙන අර මානසිකාර්ය කරනවා. මොකද මායාව අන්ධ කරන්න ඕන පසුතලේ හදාගන්න. වැඩි කුලාරේ. හැබැයි මේකත් ඕනේ එදිනෙදා ජීවිතේ ඒ ඒ මොහොතේ මේක දකින්නත් ඕනේ. දෙකම ඕනේ. හැබැයි අර මෙන්න මෙහෙම පැයක් හරි දෙකක් හරි තුනක් හරි එක දිගට හොඳට මේක වඩාගත්තාම තේරෙනවා මෙහෙම සුවයක් විඳින්න පුළුවන්කමක් තියෙද්දි තමයි අරම අපි ඉල්ලගෙන කන්නේ කියලා. දැන් ඒක තේරෙන්නේ අර පාරේ එක පාට ගියාට. තේරෙන්නේ ඇයි? ඒ මොහොතට ගලා ඉවරයි. අරට එහෙම නෙමෙයි. තදකම් වශයෙන් විස්කම්බන වශයෙන් කරලා ඉවරයි. ඒ හින්දා ඒ ඒ මානසිකාරය ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් හින්දා අන්න Tamanට ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මේක හොඳට දැනෙන්න ගන්නවා. එතකොට තේරෙනවා දැන් පංචකාමයා භුක්ති විඳින්න ගිහිල්ලත් අපි ප්‍රීතියක් විඳින්න තමයි ගියේ. හැබැයි දැන් තේරෙනවා පංචකාම මාත්‍රයක් විඳින්නේ නැතුවත් ප්‍රීති වෙන ක්‍රමයක් ලෝකේ තියෙනවා. නේ? හැබැයි දැහැනුත් ලෝකෙටයි තියෙනවා. දැන් නිවනයිද නෑ? දැන් ලෝකෙට. හැබැයි ලෝකේ පංචකාමයෙන් තොරයි. එහෙනම් ඔබ විස්තර කරනවා නිරාමිෂ සූත්‍රය කියන සූත්‍රය විස්තර කරන තථාගතයන් වහන්සේ අසෘතවත් පුතඥයත් පංචකාමයේ භුක්ති විඳින්න පිටියක් විඳිනවා. අසෘතවත් පුතඥය. පීති වෙනවා නේ. අපි ලෝකේ හොඳට පීති වෙච්ච අවස්ථා තියෙනවනේ. ඒ හැම අවස්ථාවෙම පීතුනේ කොහොමද? පංචකාමයෙන් අයින් වෙලා පංචකාමයේ භුක්ති විඳගෙනද? භුක්ති විඳගෙන කලින් ඔක්කොම පීතිුනේ. ඊළඟ විස්තර කරනවා සේක උත්තමයෝ. ප්‍රථම ධානයට සමවැදිලා ප්‍රීතිය භුක්ති විඳිනවා. දැන් මේ දෙක දෙකක්ද නැද්ද? හැබැයි වචනේ ප්‍රීතිය විතරයි. මේ ප්‍රථම ධානය, ද්විතීයික ධානය සමවැදිලා ප්‍රීතිය භුක්ති විඳිනවා. හැබැයි පංචකාමයේ තොරව. ඊළඟට විස්තර කරනවා ආර්යත් උත්තමයා ඒ සියල්ලගෙන් මිදිච්ච සියලු කෙලෙස් ප්‍රහීන කළා ප්‍රීතිතර ප්‍රීතියක් විඳිනවා. හැබැයි ඒක මොන වගේද කියන්න? ඔය අපි දන්නේ නැහැ. ඇයි අපි දන්නේ නැත්තේ? ඔය හරියට නෙමෙයි. හැබැයි අර ප්‍රථම ධානයට දෙතික ධානයට සමවිත කෙනා දකිනවා මෙහෙම ප්‍රීතියක් මුක්ති විඳින්න පුළුවන් කමක් තියෙදි තමයි අපි අර 6 පස්සේ දුවලා නිකං මේ සමාන්තිලා මහා පීඩාකාරී අතෘප්තිමත් කර මානසිකත්වයකට පත් වෙන එක තේරෙන්න ගන්න. මේක බිනින්නේ නැතුව අරක තේරෙන්නේ නැහැ. අන්න එතකොට තමයි තේරෙන්නේ මේක මෙහෙමනම් රහතන් වහන්සේ කොහොමද ඇද්ද? ඕක විස්තර කරන ඊළඟ වගේම සුඛයටත් විස්තර කරනවා. අසුතත් පුතඥයත් සුඛයක් විඳිනවා පංචකාම භුක්ති විඳින්නේ. නේ? අපි ඕනතරම් ඉඳලා තිබ්බනේ. ආර්ය උත්තමයෝ සීක උත්තමයෝ විස්තර කරනවා තුන්වෙනි ධ්‍යානයට සමවැදිලා සුඛයක් විඳිනවා. ඈ? සමාජයේ ඔව් දැන් මේ තියෙන මේ මේ මේ නිරාමී සූත්‍රයේ මේ දේ ලස්සන විස්තර කරනවා. දැන් පුතඥනම අයත් සුඛයක් විඳිනවා පංචකාමයේ භුක්ති විඳින්නේ. ඒකට යන්නේ. ඔව් ඒගොල්ලෝ හිතනවා ඒවෙන් ලැබෙනවා කියලා. ඔව්. හරි. දැන් එහෙම හරි ඒවෙන් ලැබෙනවා කියලා හිතාගෙන හරි කොහොම කොහොම නැත්තම් හිතාගෙන හරි ඉන්නේ නැත්තම්. ඕකට යන්නේ. ඒක අපි හිතියේ එතනනේ. අන්න ඊළඟට තේරෙනවා තුන්වෙනි ධ්‍යානයට සමවැදිලා සුඛයක් විඳිනවා ඒක උත්තරමයි. ඊළඟ ඉස්සර කරනවා රහතන් වහන්සේ සුඛතර සුඛේ විඳිනවා. ඒ වගේම ඉස්සර කරනවා අසෘතව පුතඥයා පංචකාමය උපේක්ෂා සහගතව මුක්ති විඳිනවා. සේක උත්තරමයි චතුත්ථ ධානයට සමවැදිලා උපේක්ෂා මුක්ති විඳිනවා. රහතන් වහන්සේ එහි සිට සියලු කෙලෙස් ප්‍රහීන කර උපේක්ෂා තර උපේක්ෂාව විඳිනවා. මේ තුනක් විඳින්නේ නේ. උපේක්ෂා තර උපේක්ෂා මොකද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක මෙහෙමයි කියලා අපිට කියන්නේ විදිහකුත් නැහැ. හැබැයි අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ප්‍රථම ධානය දෙක ධානය ටිකක් ධානය. ඒ ප්‍රීතිය මොකද්ද? ඒ සුඛය මොකද්ද? ඒ උපේක්ෂාව මොකද්ද කියලා තේරෙනවා. හැබැයි ඔන්න ඔය ටික විඳින්න කලින් පංචකාම භුක්ති විඳින දඟලපු දැඟලිලා තේරෙනවා. අද ඒවෙන් තොරව ඒවෙන් නිදහස් වෙලා ඒක විඳින්න පුළුවන් බව තේරෙනවා. ඒකයි කිව්වේ ආර්යෝ සැප වේදනා විඳි එහි නොඇලී. ඔව් නිකන් සැපනේ. අර මායයට ගොදුරු වෙලා සැප විඳිනවා. ඔව් මායයට ගොදුරු වෙවි සැප කොහෙනවා. මේ මාර භූමියේ අයින් වෙලා සැප විඳිනවා. දැන් බැරිලා කමේ නිවන් දකින්න මම දුක වැඩ පිළිලක් වුණා නම්. කවුද කියන්නේ? මේක දුක වැඩ පිළිලක් කියන බෑනේ නේ. මේක අනිවාර්යෙන් සුවයක් එක තියෙන වැඩ පිළිලක් කියන්නේ බෑ. ඔය වටනාකම දැන් අර එක්ස්පීරියන්ස් කරගන්න කිව්වා තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වා? ලුණු ටික රහ කියන්න බෑනේ කාලා බලන්න බෑ. කාලා බලන්න ලුණු මෙහෙමයි කියන්න බෑනේ අපිට. ඒක තම තමයි අපි ඉතින් බලා ගන්න. ඒකට ඕන කරන මේ පසුතලේ විතරයි කියන්නේ. දැන් මේ මලක් කියන්න දෙන්න බෑ. <laughs> එහෙම නැහැ. ඒකට වඩා ගන්න තියෙන බාධා ටික කියනවා. එතන මොකද කරන්නේ? බාධා ටිකෙන් අයින් වෙනවා. බාධා ටිකෙන් අයින් වෙනකොට දැහැන වැඩි. ඔය ගොඩක් කට්ටියට වෙන්නේ දැහැන වඩන්න යනවා. දැහැන් වඩන්න නෙමෙයි තියෙන්නේ. දැහැන් වැඩෙන්න ඕනේ. වැඩෙන්නේ ලෝකේ අසාරත්වය දැකලා ඒකෙන් අයින් වෙනකොට. ලෝකේ අසාරත්වය දැකලා ඒකෙන් අයින් වෙනවා කියන්නේ පංච නීවරණ වලින් අයින් වෙනවා. අන්න ඒකෙන් අයින් වෙනකොට දැහැන් ටික වැඩි වෙන වැඩි වෙන. ඒක කියන්නේ දැහැන් කියනවා. ඩක් මිටි කාලා වඩන්න බෑ. එහෙම වඩන්න බෑ. මොකක්වත් නැතුව අල්ලන්න දෙයක් නැත්තම් ලෝකේ අනිත්‍ය දුක්ඛ නැත්තම් නිදහස් මානසිකත්වයේ වාඩි වෙන්න. එතන මොකද වැඩි ඉන්නේ. නිදහස් මානසිකත්වයේ වාඩි වෙන්න. නිදහසේ. අර බෑ. ඇයිද නිදහස නැත්තේ කොහෙද? පංචකාම ලෝකේ. පංචකාම ලෝකේ නිදහස නැහැ. පංචකාම ලෝකේ නිදහස නැති බව දැනගත්තට පස්සේ ඒකෙන් අයින් වෙලා නිදහසේ වාඩි වෙන්න. නැත්තම් අර පංචකාම ලෝකේකට වුණ තරණ එකක් අරගෙන ඇවිල්ලා ආපහු වඩන්න ගියාම වඩන්න යනවා පංචකාම ලෝකෙන් අයින් වෙන්නේ නැතුව. එතන එක වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැති ඉතින් ආයෙ ඇවිල්ලා ඉතින් කංගෙන් ඉදි ගන්නවා බලන්නකො වඩනවා වඩනවා වැඩෙන්නේ නැහැ. අනර වඩන එකයි කරන්න හරියට වැඩි. අර ළඟ යනවා ළඟ වඩන්න යනවනේ. අන්න එකෙන් ඒක අතහැරියනම් වැඩි. නේ. ඒ වෙලාවට මොකද මේක විස්තර වෙන්නේ? එනේ දැහැන වඩන්න නම් අනිවා වැඩි වෙන නම් යම් කිසි කෙනෙක් එයාට දුටු නිවන සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. දුටු නිවන. ඉතින් දුටු නිවනකට හිතක් තියන්නේ නැතුව ආර්ය දැහැනක් නම් වැඩෙන්නේ නැහැ. අනාර්ය දැහැන වැඩි. අනාර්ය දැහැන වැඩි. මොකක් හරි කියන පදයක් ඔහේ තියාගෙන ඉන්නකොට ඉන්නකොට වැඩි ඉතින්. නේ. ඒක තමයි. ඒකට කාට හරි දැහැනක් කරනකොට එයා එයා බලන්න ඕනේ අපිට වැඩුනේ. තමන්ට වැඩුනේ ආර්ය දැහැනද? අනාර්ය දැහැනද? අනාර්ය අනාර්ය දැහැනක් වැඩෙන්න නම් එයා මොකද්ද කරපු මානසිකාරය? අන්න. එයා කරපු මානසිකාරයක් තියෙන්නේ. අන්නේ මානසිකාරයට අනුව තමයි එයාට දැහැන වැඩෙන්නේ. ඒකෝ මෙන්න මේකෙදී ආරේක දැහනක් වැඩෙන නම් අනිවාර්යෙන් ඒක නා මුඛ නිමිත්ත නිවන විය යුතුයි. මුඛ්‍ය නිමිත්ත. දැන් ඒ කායන මුඛ්‍ය මොකද්ද? නිවන. එහෙනම් ඒ කායන මුඛ්‍ය නිවන නම් අන්නේ නිවන කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපා. නේ? ඒක මොකද්ද නිවන කියන්නේ? නිවන කියන්නේ මොකක්ද? ආ නිවන කියන්නේ නිවීමක් නේ. නිවීමක් නම් ඔක්කොම ඉස්සලා ගින්න හොයාගන්න එපා. දැන් මොකද්ද ගින්න? රාගයේ ගින්නකි, දේශයේ ගින්නකි, මෝහයේ ගින්නකි. ඒ ගින්න නිවීම නිවනයි. එහෙනම් මේ රාග, දේශ, මෝහ වලින් තොර නම් එතන නිවීමක්. එහෙනම් Tamanට Taman රාගදේශ මොහ ප්‍රහීන කරපු නිවනක් ඒ මට්ටමට තියෙන්න ඕනද නැද්ද? කියන්නේ පෙරට සාපේක්ෂව පෙර බණ ටික අහන්න කලින් ගිනි අරගෙන ගිය ලෝකයක අන්නේ Tamanගේ සතර අපාගත වෙන රාගදේශ මොහ වලට පහර වැදිලා ලැබිච්ච නිවීමක් තියෙන්න ඕනද නැද්ද? ඒ නිවීමක් දෙදුවන්නේ නැහැ. මේක පස්සේ දුවන්නේ නැහැ දැන්. දුවන්නේ නැති කෙනෙකුට නිවිලා තියෙනවා. හැබැයි මෙහෙම මේ දුවනවා කියන්නේ කකුල අතරින් දුවනවා නෙමෙයි. කකුල දෙකෙන් දුවනවා නෙමෙයි කියන්නේ හොඳේ දුවනවා කිව්වහම. හිත දුවන එක. අර තොරතෝංචියක් නැතුව වැඩක් නැති දේවල් පස්සේ දුවන එක නැවතිලා දැන්. අර අඟුලි මාර්ගයේ මම නැවතිලා ඔබ නැවතිලා කිව්වේ. අන්න දැන් තොරතෝංචියක් නැතුව දිව්වේ ඇයි? මොකක් හරි ලැබෙයි කියලා. දැන් තේරෙනවා ලැබෙන දෙයක් නෑ. ඇයි? ලැබෙයි කියලා හිතාගත්තෙත් හිතෙන්. ඒක ලැබෙයි කියලා හිතාගෙන ඉන්නෙත් හිතෙන්. හදාගත්තෙත් හිතෙන්. විඳිනවා කියලා හිතාගෙන හිටියෙත් හිතෙන්. මේ ඔක්කොම හිතේ බියවද එතකොට? හිතේ තිබ්බේ. ඔන්න ඔය හිතෙන් ඔය දූපු එක දැන් මොකද කරලා තින්නේ? දැන් මට්ටම නතර කරලා. ඒක අන්නේ නතර කරපු මට්ටමට නිවිලා තියෙනවා. නතර කරපු මට්ටමක් තියෙනවනේ. නතර කරපු නතර වෙලා තියෙන මට්ටමක් තියෙනවනේ දැන්. නතර කරපු මට්ටමට නිවිලා. ඒක අන්නේ නිවීමට හිත තියලා තමයි ඉතුරු ටික නිවා ගන්න. මම උපමාවක් කියන්නේ. මේ මුළු වත්තම ගිනි ගන්නවා. හරි? මේ මුළු වත්තම ගිනි ගන්න වෙලාවේ අපි මේක නිවා ගන්න හදනවා. සාමාන්‍ය ක්‍රමවේදය තමයි අපි දස හතේ අල්ලනවා ඉතින් අර හොස් එක. හිතෙන හිතන තැනට අල්ලනවා. හරියන්නේ නැහැ නිවා ගන්න බෑ. දැන් අපි එන්න තියෙන පාර අරක. ඔන්න ඔය පාරෙන් ඇවිල්ලා අඩි 10ක 12ක පාර ටිකක් හොඳට නිවා ගන්නවා. හරි? දැන් ඔන්න ඔය නිමිච්ච ටිකට අපි එනවා. දැන් ඔතන නිවිලා කියලා සතු දසෙන් දන්නවද නැද්ද? එහෙනම් නිවිච්ච ටිකේ ඉඳගෙන තමයි ඉතුරු ටික නිවන්නේ. හරි අපි සාමාන්‍යයෙන් අල්ලන්නේ. අර දොර ළඟ ඉඳන් හොස් පයිප් අල්ලනවා කෙලවරට. හයි. ඔක්කොටම ඉස්සලා මම අයින් කරගන්න ඕනේ. අල්ලන්නේ හොස් එක කොහෙද? ඔතාපේ කෙලවරට. මානු උද්දච්චයිද කෙලවරේදී කෙලවරේට හොස් පයිප් අල්ලනවා. මාතයක් ඉතින්. ඇයි? නිවිචල ගතිය නෙමෙයි. එහෙනම් මුලින්ම මෙන්න මේ අඩි 10ක විතර 30ක ප්‍රමාණයක් හොඳට නිවා ගන්න. ඔන්න ඔය ටිකේ ඉන්නකොට තේරෙනවා මෙතන නිවිලා. නිවිච්ච තැන ඉඳගෙන ඉතුරු ටික නිවන්න. හැබැයි මේ නිවිච්ච තැනත් අලුතෙන් ගිනි ගන්නේ නැහැ. තාම පොඩ්ඩක් රස්නේ තියෙනවා. දැන් නිව නිව පළියට රස්නේ තාම යන්නේ නැහැ. මොකද වෙලා තින්නේ? අලුතෙන් ගිනි ගන්නේ නැහැ. තාම ගින්න ආපු රස්නේ තාම තියෙනවා. චුට්ට දවසක් යනකොට ටික වෙලා කරේ කරේ. ඒක නිවිලම යනවා. එතකොට තමයි තේරෙන්නේ මේ හම්බුනේ ඉතින් නිවිලා නැහැ. අන්න නිවිච්ච තැන ඉඳගෙන එන ඔන්නේ දුටු නිවනට හිත තියලා තමයි ඉතුරු ටික නිවන්නේ. මම හිතනවා උපමා කිව්වම තේරෙන්න ඕන හොඳට. දැන් මේක පෙන්වන්න ක්‍රමයක් නැහැ මොකක් කියලා පෙන්වන්නද මේ? මේ ඕම එක ත්‍රි දාලා පෙන්වන්නද දැන්? පෙන්වන්න ක්‍රමයක් නැහැ ඉතින්. කරන්න පුළුවන් දන්න විදිහ තමයි කියන්නේ. ඒ කියන්නේ මේ උපමා කොහොම හරි එක කාවද ගන්න හදන්නේ. ඒක තමන් අන්න එක බලන්න ඒක බලගෙන ඊටු ටික නිවා ගන්න. එහෙනම් අන්න අර අපේ මුඛේ නිමිත්ත මොකද වෙන්න ඕනේ? නිවන. එතන මුඛේ නිමිත්ත නිවන වෙච්ච මතරදා ගිය සතිය මම මූලපරියාය සූත්‍රය විස්තර කරනකොට කිව්වා අසෘතවත් පෘථජ්ජනයා නිවන ගනි. මතකද කිව්වා? කරගෙන මොකද කරන්නේ? නිවනම මඤ්ඤණා කරයි. නිවනම අභිනන්දනය කරයි. මතකද ගිය සතිය පෙන්වුවා. හැබැයි ආර්ය ශ්‍රාවකයා විස්තර කරා ඒකෙනත් නිවන ගන්නවා. හැබැයි මඤ්ඤනාද කරයි නොද මඤ්ඤනාද කරයි කියවනේ. අභිනන්දනේද කරයි නොද අභිනන්දනේද කරයි. එහෙනම් අර අභිනන්දනේ කරන්නේ නැති ටිකකුත් තියෙනවා. හැබැයි අභිනන්දනේ කරන්නේ නැති ටිකකුත් තියෙනවා. ඒතකොට මෙතන ඉඳන් මොකද කරන්නේ? අර අභිනන්ද නිවන කියලා හිතාගෙන වෙන වෙන දේවල් කරන්න යනකොට ඒවා ඇති අනිත්‍ය දුක්ඛනාත භාවය දකිමින් ඒක අභිනන්දනය නොකර ඉන්නවා. මොකද නිවන යථාගතනේ ඔළුවේ තියෙනවා. රාගක් වෙනිබාන දෙයක් වෙනිබාන මොහක් වෙනිබාන. එහෙනම් නිවීමක් කියන්නේ රාග දේශ මොහොලින් තොර වෙච්ච එකක් පමණමයි. වෙන කිසි එකක් නෙමෙයි. නිවන කියලා වෙන අර්ථකථනයක් නැහැ කොහොමවත්. අර්ථකථන දේශනා කරලා නැහැ. ඔච්චරමයි කියන්නේ. එහෙනම් අපි රාග දේශ මොහ වලින් තොර නම් එතන නිවීමක් තියෙනවා. එහෙනම් නිවීමක් නැති යම් තැනක තියෙන මොකද්ද? ගින්නක් වෙන්න පුළුවන්. නේ. ඒකට අපි රූපයක් දකිනකොටම ගිනි අරන් ඉන්නේ. රූපයක් දකිනකොටම ගිනි අරන්ද? නැහැ නේ. ඊළඟ මොකද කරන්නේ? ගින්න හදා ගන්නවා. ගින්න හදාගන්නේ ඇයි? නිකන් නෙමෙයි කරේ. යම් බුක්තියක් විඳින්න පුළුවන් කියලා හිතන ඉන්නවා. දැන් මේ බුක්තිය විඳින්නේ මොකකින්ද? ඔව් ගින්නකින්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් බුක්තිය ගින්නකින් විඳින්න ගියාම ඉන්න වෙන්නේ කොහොමද? ගින්න අරම තමයි. එතකොට බුක්තිය විඳින්නේ නැහැ ගින්නකින්ද? ඒක රාගේ මොහේ. ඔය කරනවා. දැන් වැඩේ තියෙන්නේ රාගේ ගින්නක් එක තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. අර මම උදාහරණයක් කිව්වා. කවුරු හරි කෙනෙක් අපිට ටෙලිෆෝන් එකෙන් පැයකින් පැයක් බයිනවා. අපිට අගල මොකෝ කරන්නේ? කෝල් එක කට් කරලා දානවා. අපිට මේ පා වෙනවා. පැයක් ආදරෙන් කතා කරනවා. දැන් ඉන්නද නැහැ නේ? ඒකෙන් ප්‍රශ්න. ඉන්නත් නැහැ වගේ තමයි. හැබැයි ඉන්නකද නැද්ද? ඉන්න කිව්වේ. ඒක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඒකට අපි ප්‍රියයි. ඒකට ප්‍රියයි. ඉන්න ප්‍රිය හින්දා ප්‍රහීන කරන්න අකමැති. ඒකයි කිව්වේ රාගය අල්ප සාවද්‍යයි ප්‍රහීනය අපහසු කිව්වේ ඒක. ඇයි අපහසු? ඒකට අපි ප්‍රියයි. එහෙනම් අපි ප්‍රහීන කරන්න යන්නේ අමාරුයි. එහෙනම් මෙන්න මොකද නිමිත්ත මොකද වෙන්න ඕනේ අපේ නිවන මුඛ්‍ය නිමිත්ත වෙන්න ඕනේ. ඉතින් මේකට අපි විස්තර කරන ඔය වඩන්න ගියාම මොකද කරන්නේ? අදහස් දෙකක් තියෙනවා. මුක්ක නිමිත්තේ, නාසික මුක්ක නිමිත්තේ හෝ නාසිකාග්‍රේ. ඔය දෙකෙන් එකක් කියන්නේ. දැන් අපි හිතමුකෝ. හෝ කියලා වචනයක් තින්නේ. ඒක හරි මේක හරි. මේ අම්මා හෝ තාත්තා කොහොමද දෙන්නම එක්කනේ? නැගව හරි. එහෙනම් මුක්ක නිමිත්ත හෝ නාසිකාග්‍රේ හිත පිටම කියනවා. එතකොට මුක්ක නිමිත්තේ කොහෙන්ද ආවද කියනවා හෝ නාසිකාග්‍රේ. එහෙනම් මෙන්න මේ වෙලාවේදී අපි නිතරම මේ අග්‍ර කරගන්න දේවල් තියෙනවා. මොනවද අග්‍ර කරගන්නේ? එක රූපයක්, එක ශබ්දයක්, එක ගන්ධයක්, එක රසයක්, එක ස්පර්ශයක්, එක ධර්මයක්. ඔන්න ඔය හයකොල අග්‍ර කරගෙන ආශ්‍රය කරන්න යනවා. නේ? දැන් මෙන්න මේක ආශ්‍රය කරන්නේ කොහෙද කොහෙද වැටෙන්නේ? ලෝකයට වැටෙනවා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? ඔන්න ඔය මේ අග්‍ර කරගෙන ආශ්‍රය කරන්න යන වැඩ පිළිවෙලින් අයින් වෙනවට කියනවා න ආසික අග්‍රේ. න කියන්නේ නැහැ. ආශ්‍රය අග්‍ර කරගන්න වැඩ පිළිවෙල කරන්නේ නැහැ. එයා මොකද මොකද ආශ්‍රය කරන වැඩ පිළිවෙල ටික අග්‍ර කරගන්නේ නැත්නම් එයා ඉන්නේ මොකේද? නෙමෙයි. එහෙනම් මුක්කේ නිමිත්ත හෝ නාසික අග්‍රේට හිත කියන්නේ කියනවා. ඒතර මෙන්න මේ දෙකට හිත තියන්න නම් එයා ආශ්‍රය කරනලා කරන්න ගිහිල්ලා කරපු ගත්ත වැඩ ටිකක් දැකලා ඒකෙන් නිදහස් වෙච්ච නිවීම දී කරන්න පුළුවන් වෙනවා. දැන් තේරෙනවද මේ ඇයි සෝතාපන්න කෙනෙක්ට බුදුහාමුදුරුවෝ භාවනාව දීලා තින්නේ කියලා? සූත්‍රවත් ආර්ය ශ්‍රාවකෙක්ට භාවනාවක් දීලා තින්නේ කියලා. ඇයි අසුත්‍රවත් පුතඥයට භාවනාවක් දෙන්නේ නැති කියලා? ඒකනේ අංගුත්තර නිකාය ප්‍රභාසර වගේ කියන්නේ. උපන්සිත ප්‍රභාසර බව නොදත්. අසුත්‍රවත් පුතඥයා ආගන්තුකේන උපකලිටේන උපකලිටේ මේ කිලිටු කරගන්නේ. සූත්‍රවත් ආර්ය ශ්‍රාවකයා උපන්සිත ප්‍රභාසර බව දත් සූත්‍රවත් ආර්ය ශ්‍රාවකයා ආගන්තුකේන උපකලිටේන උපකලිටේ කිලිටු කර නොගනි. අසුත්‍රවත් පුතඥයාට මා චින්තාමේ භාවනාවක් නොකියමි. සූත්‍රවත් ආර්ය ශ්‍රාවකයාට චින්තාමේ භාවනාවක් කියමි. එන භාවනාව දීලා කාටද? සූත්‍රවත් ආර්ය ශ්‍රාවකයා. සූත්‍රවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කොහොමද කියලා කතා කරනවා කියනවා. සද්ධර්ම ශ්‍රවණය. කල්‍යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනිකාරය ධම්මානුධම්ම පරිපාලන සතර සෝතාපට්ඨිය මෙතුලින් සුතවතාර ශ්‍රාවකෙක් වෙනවා. ඇයි සුතවත් උනේ? කල්‍යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය. බණට යවුවා. අන්න සුතවතාර ශ්‍රාවකෙක් වුණා. යෝනිසෝමනිකාරය කරා ධම්මානුධම්ම ලැබුණා. අන්න යා සුතවතාර ශ්‍රාවකෙක්. හැබැයි බණ ටික ඇහිත පරිදි සුතවතාර ශ්‍රාවකෙක් ඉන්නේ නැහැ. යෝනිසෝමනිකාරය කළ යුතුයි ධම්මානුධම්ම ලැබෙනවා. අන්න ඒ ටික හතරනම් හරිනම් යා සුතවත් ආර ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අපිට කෙනාට දැන් දන්නවා කරන්න ඕන දේ මොකද? ලෝකේ හරියක් නැති බව අසාර බව වැටහිලා ඉවරයි. ඒක අසාර වූ ලෝකයක් බව වටා ගන්නකොට යා ප්‍රමාණිකූලව අසාර ලෝකයක හිත පවත්වන්න යන්නේ නැහැ. අසාරද හිත පවත්ලා වැඩක් නැහැ. මේකෙන් ටිකෙන් ටික මොකද කරන්නේ මෙයා? මේ දෙන්න ගන්න. එහෙනම් අන්න ඒ මොක නිමිත්තයි නාසිකාග්‍රේ පොඩ්ඩක් තේරෙනවා. ඒ තුමම විස්තර කරන්න ඊළඟ මානසික සූත්‍රය විස්තර කරන්න බැරි වෙලාවකවත් ඔන්න ඕක කියලා අපි මේ තොල් කොට ළඟ හිත තියාගෙන හිටියොත් ඒ තියාගෙන ඉන්නේ මුතේක හිත. මුතේ. මේ වදින්න මුතේ. මුතේක හිත තියලා නිවන් දකින්න බෑ. රත්න හේතුව මානසික සූත්‍රය විස්තර කරනවා මුතේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. මුතේ මෙනෙහි කරන්නේ නැහැ. නේ? මුතේ මෙනෙහි කරලා මෙනෙහි කරන්න ඕනේ. නිවන මුතේ කියන්නේ ලෝකයයි එකක්. මේක මෙනෙහි කරන්නේ නැහැ. අපි ඒක එතන විස්තර කරගමු. එහෙනම් මෙන්න මේකෙදී මේ පංච නීවරණ වලින් තොර වෙලා ඉන්න මොහොතක තමයි අර මුක්ඛ නිමිත්ත සිහි කරන්න පුළුවන් දුටු නිවනට හිත තියන්න පුළුවන්. අන්නේ දුටු නිවනට හිත තියන කෙනාට ඊළඟට මොකද වෙන්නේ? සවිතක්කං සවිචාරම් පීති සුඛං ප්‍රථම ධානය වැඩි වෙනවා. එහෙනම් ඊළඟට බලමු. කැම කාලය ඇවිල්ලා මොකද මේ සවිතක්ක සවිචාරේ? වඩනකොට සවිතක්ක කියන්නේ මොකද? සවිචාරය කියන්නේ මොකද? ඒකෙන් ලැබෙන කාමයන්ගෙන් වෙන අකුසල ධමයෙන් වෙන සවිතක්ක සවිචාරයෙන් උපන් පීති සුඛ ඒකාග්‍රතාව ප්‍රථම ධානය කියන්නේ මොකද්ද කියන්නේ? ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. මේක තවත් එහාට මම හිතන්නේ ලබන 11 වෙනිදා තියෙන එකේදී කුමාර කාශ්‍යප හාමුදුරුවෝ තව තවත් ඕකට විස්තර කරලා දෙයි ලබන සඳුදා. ලබන සඳුදා උන්වහන්සේ වඩිනවා. 11 වෙනිදා තියෙන එකේ. සවුන්ද. ඔයාලා සවුන්ද ලබන සවුන්ද නෙමෙයි ඊළඟ සවුන්ද. 12 වෙනිදා භාවනා. 11 වෙනිදා උනාට වැඩි. උනාට තවත් මේක එහාට ඔයගලන්ට විස්තර කරලා දෙයි. අද දවසේ තුත මට කරන්න පුළුවන්. උඩින් ටික විස්තර කරලා දෙන්න. හරි. එහෙනම් කැම කාලා එන්න පුළුවන් තරම් ඉක්මනට. ඒක මස්සන්නේ.